ඒ කියන්නේ දෙමාපියන්ගෙන් දරුවන්ට විය යුතු යුතුයකම් පිළිබඳව. එතකොට මේක එක කොටසක් මේ කතා කරන්නේ. පළවෙනි කොටස විතරයි. මේ ඒ කියන්නේ තව ඉස්සරහට අපි කොටස් කීපයක් මේ ගැන කතා කරන්න ඕනේ. එතකොට මේ සම්බන්ධයෙන් මේ යම් කිසි අර රාමුවක ඉඳලා කතා කරන්න බුදුරජාණන් වහන්සේ අපිට මේ රාමුව පෙන්නනවා. පැහැදිලිද? නැත්නම් අපි යුතුයකම් කිව්වහම දෙමාපියන්ගේ යුතු යුද්ධය කියලා අපිට එකපාර <clears throat> ඒකේ වපසරිය තේරුම් ගන්න බෑ නේද? මොනවද කොතනින්ද කොයි වගේ පැත්තද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කරුණු පහක් ඔස්සේ අපිට ඒකේ වපසරිය පෙන්නවා. මෙන්න මේ මේ මේ කාරණා මේ මේ අංශ තමයි මේකේ තියෙන්න ඕනි කියලා ඊට පස්සේ අපි ඒ අංශ හරහා කතා කරා නම් අපි ඒ කාරණා ප්‍රමාණිත විදිහට කතා කරලා තියෙනවා. මේ හැම කාරණාවකම පිටිපස්සේ අර බුදුරයන් වහන්සේගෙන් ලැබිච්ච ආලෝකය තියෙනවානේ. පැහැදිලිද? අපිට හිතන හිතන විදිහට කතා කරන් යනවා නෙමෙයි. අපි බුදුරයන් වහන්සේ පෙන්වන දිශාවක් දකිනවා. ඒ දිශාව උන්වහන්සේ ආලෝකමත් කරලා තියෙනවා. අපි යන ගමන් ඒ වටපිටේට ටෝච් එක ගහලා ආ තව මේ මෙහෙම දේවලුත් මෙතන තියෙනවා කියලා තව ටිකක් අඳුරගෙන ඉස්සරහට යෑමක් තමයි කරන්නේ. සැලැස්මයි දිශාවයි ඒකේ මූලික සැකස්ම ඔක්කොම බුදුරජාණන් වහන්සේ කියලා දීලා තියෙනවා. එතකොට ඒකත් එක්ක ඒකයි ඒකේ අර්ථය ගොඩාක්ම ඉස්මතු වෙන්නේ ඒ හින්දා. මේ කිසිම දෙයක් දන්නේ නැතුව අපි නිකන් කතා කරනවා නම් අපිට එහෙනම් මොනවා හරි ටිකක් අපි කතා කරනවා ඒකේ අවශ්‍ය කාරණාව හරියට කතා නොවෙන්න බොහෝ සෙයින් ඉඩ තියෙනවා. අපි එහෙනම් බලමු. එතකොට ඒ කාරණාවේදී අපි දැක්ක දෙයක් තමයි මේ ඔය සිංහාලෝවා සූත්‍රය කියලා ඉවරලා ඒ සිංහාල සිංහාලක මට මතක හැටියට දීඝනිකායේ තියෙනවා එයා මේ තරුණයෙක්. ඒ තරුණයාගේ මේ තාත්තා බ්‍රාහ්මණ කෙනෙක්. මේ තාත්තා මට මතක හැටියට තෙරුවන් සරණ ගිහින් හිටියා. මම මේ කතාව ළඟදී බැලුවේ නෑ ඉස්සර බැලුවේ. ඊට පස්සේ මේ කොහොම හරි එයා මරණාසන්න වෙනකොට දරුවට කියනවා දැන් දරුවා ධර්මය දෙන්න බැරි වුණා මෙයාට. ධර්මයේ ගත්තේ නැහැ දරුවා. බෞද්ධ විදිහට නෙමෙයි හිටියේ. දරුවට කියනවා මේ මගේ අවසාන ඉල්ලීමක් තියෙනවා ඔයාට. ඒක තමයි ඔයා දස දිසාවල් වන්දනා කරන්න කියනවා මගෙන් පස්සේ. දස දිසා වන්දනා කරන්න කියනවා. ඊට පස්සේ මේ සිංහල ගෘහපතියා මෙයා මෙයා දෙතර්ණය තාත්තා නැතුණාට පස්සේ අර තාත්තා කියපු වින්දා හැමදේම දස දිසා වන්දනා කරන්න කියනවා. මෙයා හැමදේම මොකද කරන්නේ? උදේම නාලා මේ දිසා 10ටම වඳිනවා දැන්. උතුරට බඳිනවා ඊට පස්සේ ඊළඟ ඊසාන දිසාවට වන්දනා කරනවා නැගෙර දිසාවට වන්දනා කරනවා එහෙම ඒ දිසා අටට වන්දනා කරලා උඩ දිසාවටයි යට දිසාවටයි මෙයා නාලා මං හිතන්නේ මොකක් තැනකින්ද අර නාන නාන තොටේ වෙන්න ඇති ඒ තැනකින්දන් වන්දනා කරනවා ඊට පස්සේ ඔහොම දිගට කරගෙන එනවා ඔය කාරණාව තාත්තා කියපු හින්දා කියන අදහසින් එතකොට ඊට පස්සේ දැන් බුදුරයන් වහන්සේ ඕක දැකලා බුදුරයන් වහන්සේ දකිනවා මේක තාත්තා මේ තාත්තට මෙයාට කියන්න ඕනේ මේක නෙමෙයි. මීට වඩා අර්ථයක් තියෙන එකක් කියලා මේ ඇවිල්ලා මේ තරුණයව හම් වෙනවා එක දවසක්. ඊට පස්සේ මොකද කරන්න කියද්දි මේ දස් දිසා වන්දනා කරනවා අපේ තාත්තා මට කිව්ව හැමදේම මේ කාරණාව කරන්න ජීවිතේට යහපත වෙනවා කියලා ඒකයි කරන්න කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා කොහොමත් දස් දිසා වන්දනා කරන්න පුළුවන් හැබැයි මේ බුද්ධ ශාසනයේ තියෙන ක්‍රමයක් දස් දිසා වන්දනා කරන. පස්සේ ඒ මොකද්ද කියලා අහනකොට තමයි ඔය සිංගාලෝවා සූත්‍රය කියලා ඔය සූත්‍ර දේශනාව කරන්නේ. එතකොට ඒකේ දස දිසාවට නොඑක් අයව බෙදනවා. දෙමාපියන්, දරුවෝ, ඊට පස්සේ ස්වාමිභාර්යා, පූජ්‍ය පක්ෂය, තමන්ගේ යටතේ ඉන්න සේවකයෝ, ඥාලු හිත මිත්‍රාදීන් ඔය වගේ බෙදිල්ලක් තියෙනවා. ඒ බෙදලා ඒ අයට කොහොමද යුතුයකම් කියන ඒවා ඉෂ්ට වෙන්න ඕනේ කියන එකයි කතා වෙන්නේ. දස දිසාව පිළිබඳව අන්න එතකොට ඒ වගේ සූත්‍ර දේශනාවක්. එතකොට ඒකෙන් අපි මේ ගත්තේ අද දවසේදී දෙමාපියන්ගෙන් දරුවන්ට වෙන්න ඕනි යුතුයකම් ගැන එතන කතා කරනවා. ඒකේ ප්‍රධාන කාරණා පහක් බුදුරජාණන් වහන්සේ කතා කරනවා දෙමාපියන්ගෙන් දරුවන්ට වෙන්නේ යුතුයකම් කියලා. අපි සාරාංශව කතා කරොත් එහෙම පාපයෙන් වැළැක්වීම කියන එක දෙමාපියන්ගේ දරුවන්ට සිදුවිය යුතු යුතුයකමක් විදියට දකිනවා. ඊට පස්සේ කල්යාණ වූ ධර්මයන්ගේ පිහිටවීම වාසය කරවීම කියන එක දෙමාපියන්ගේ දරුවන්ට විය යුතු උතුකමක් විදියට දකිනවා. ඊට පස්සේ ශිල්ප ඉගැන්වීම කියන එක දෙමාපියන්ගෙන් දරුවන්ට වෙන්න වෙන යුතුකමක් විදියට දකිනවා. ඊට පස්සේ ගැළපෙන විවාහයක් එයාට සකස් මේ කරලා දීම කියන එක දෙමාපියන්ගෙන් දරුවන්ට විය යුතු උතුකමක් විදියට දකිනවා. ඊට පස්සේ සුසු කාලේ දායාද බාර දීම. දෙමාපියන් සතු දේවල් පරම්පරාවෙන් ආපු දේවල් තියෙනවා නම් ඒව සුසු කාලේ බාර දීම කියන එක. එතකොට ඔන්න ඔය දේවල් තමයි දෙමාපියන්ගෙන් දරුවන්ට යුතු උතුකම් විදියට තියෙන්නේ. මම හිතනවා බෞද්ධ ගොඩක් අය ඔය ශිල්ප ඉගැන්වීම බෞද්ධ නෙමෙයි අබෞද්ධයත් මං හිතන්නේ පිටරටවල අය ඉගැන්වීම කියන එක දරුවන්ට ඒ කාරණාව කරනවානේ. ඒ කට්ටිය දකින්න එක අපේ යුතුයකමක්, අපි ඒකේ වගකීමක්, අපි කළ යුතුයි කියලා. ශිල්ප ඉගැන්වීම කියන එක කරනවා. ඊට පස්සේ මේ සුදුසු ගැළපෙන විවාහයක් කරලා දීම කියන එකත් බොහෝ දෙමව්පියෝ ඒ කටයුත්ත කරලා දෙනවා. එහෙම නැත්නම් ඒ දරුවෝ ඒ සම්බන්ධයෙන් තමන් උත්සාහවත් වෙලා ඉදිරියට යනවා. ඊට පස්සේ සුසු කාලේ මේ දෑවැදි දීම කියන එක, තායාද බාර දීම කියන එක ඒකෙත් සමහර දෙමව්පියෝ ඒ කාරණාව කරනවා, සමහර දෙමව්පියෝ ඒ කාරණාව එක එක ආකාරයෙන් කරනවා. එතකොට ඒ ගැන විශේෂයෙන් මම කතා කරන්න යන්නේ දේශනාවෙත් ඒ ගැන විශේෂ කාරණාවක් කියලා නැහැ කොහොමද ඒක කරන්න කියලා. කොහොම අපිට කියන්න තියෙන තමයි මේ සාමාන්‍ය ඒ බුදුරජාණන් වහන්සේ කාලේ සිද්ධ වෙච්ච ක්‍රමය නම් දැන් අවුරුදු පේන හැටියට ඔය දැන් බ්‍රාහ්මණ සමාජයේ කාලේ තිබුණේ ඒ කාලෙත් එක බුද්ධ ශාසනයත් ඒ කාලෙත් එක තිබුණු ක්‍රමේ මේ තම ඒ කියන්නේ දෙමව්පියෝ දෙන්නා මැරිලා මැරුණට පස්සේ දෙමව්පියන්ගේ දේවල් දරුවන්ට අයිති වෙනවා කියන එකක් නෙමෙයි කියේ. පැහැදිලිද? මරණ මැරුණට පස්සේ අයිති වෙනවා කියන එක නෙමෙයි කියේ. අපි හිතමුකෝ ව්‍යාපාර කටයුතු වේවා වෙන දේවල් වේවා ඒ මේ දෙමව්පියෝ දෙන්න අවුරුදු දැන් අවුරුදු 50 වගේ පැනලා ඒ වගේ කාලෙ වෙනකොට දරුවන්ට පවරන දෙයක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. පැවරීමක්. ඒක බ්‍රාහ්මණ කෙනෙක් බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා කියනවා ස්වාමීනි මම මේ මම මේ මොකද්ද මගේ සතු දේවල් ඔක්කොම දෙමව්පියන් මේ දරුවන්ට පවර්ලා දීලා තියෙන්නේ. මම මගේ ඔය කෑමට ඉඳීමට යම් පොඩි වියදමක් වගේ දෙයක් පවණක් තියාගෙන මං ජීවත් වෙනවා කියලා. පැහැදිලිද? එතකොට ඒක ඇත්තටම ඉතා වැදගත් කාරණා මොකද අර දෙමව්පියෝ දෙන්න කියලා කියන්නේ ඒ දෙන්න දරුවෝ වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙලා තියෙනවා ජීවිත කාලයක් පුරාවට ඊට පස්සේ ඒ එතකොට ඒ කට්ටිය නොයේක් රැකිරක්ෂා විදිහට ගොඩාක් දේවල් ඒ කට්ටියගේ කාලය ශ්‍රමය කැප කරමින් කටයුතු කරලා තියෙනවා ඒ කට්ටිය මරණාසන්න වෙනකම්ම ඒ දේවල් වලම යෙදෙනවා කියන එක ඒ අයට කරගන්නා වූ අයහපතක්. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ අයට කරගන්නා වූ අයහපතක්. එතකොට එයාට කාලයක් නැහැ. එයාට මේ විවේකයෙන් බණක් භාවනාව කරගෙන ඉන්න කාලයක් නැහැ. මොකද මේ අර ව්‍යාපාර කටයුතු බලන්න ඕනේ. කවුද මේවා බලන්නේ කියලා. එතකොට ඒ කාලයක් නැති වෙනවා. ඊට පස්සේ දේපල ඉඩ කඩම් ගොඩක් තියෙනවනම් ඒවා කටයුතු වල පිටිපස්සේ මැරණකම්ම ගියොත් එහෙම එයාට කාලයක් නැහැ. තමන් වෙනුවෙන් කියන්නේ තමන්ගේ ඊළඟ ජීවිතය වෙනුවෙන් සසර සැපවත් වීම පිණිස වෙනුවෙන් නැත්නම් ධර්මාබෝධය සසර දුක නිදහස් වීම පිණිස කටයුතු කරන්න කාලෙ හිඟ වෙනවා. ඒකට කාලේ වැඩි කිරීමට තමයි ඔය සුසු කාලේ ඒ දෑවැදි තමන්ගෙන් දරුවන්ට දෙන්න ඕන දේවල් ටික දීලා මෙයා විවේකයකට විවේක කාලයකට යනවා. විස්රාම යනවා කියන්නේ දැන් කාලේ විශ්‍රාම යනකොට විශ්‍රාම ගියාට කට්ටිය හුඟක් අය විශ්‍රාම යන්නේ නැහැ. කියන්නේ දෙමාපියෝ ඒ විශ්‍රාම යන්නේ අපි මතකයි ওই කාරණාවේදී අපේ මේ අපේ අම්මට මම මේ දවස්වල කිව්වා මට මතකයි මේ එතකොට අපි පැවිදිලා නැහැ අම්මට අපි කිව්වා මේ දැන් මම දැක්කා හැම දැන් අම්මලා තාත්තලා වයසට ගියාම ඊට පස්සේ කටේ දරුවෝ බඳලා දුන්නාට පස්සේ ඊට පස්සේ දරුවන්ගේ දරුවෝ බලන කටයුත්තත් ඔක්කොම ඒ අය කරන්නේ. ඊට පස්සේ දරුවන්ගේ දරුවෝ මුණු පුරාලා මිනිබිරිලා ඒව බලාගෙන අන්තිමේදී මරණාසන්න ඇදට වැටෙනකන් ඒ දෙමව්පියෝ එව්වම තමයි කරන්නේ. ඔහොම එකක්නේ තියෙන්නේ. එතකොට ඕක ඕක වෙන්න ඕනි ක්‍රමය නෙමෙයි. ඊට පස්සේ මං අම්මට අම්මා අම්මට කිව්වා අම්මා අම්මා ඔය වැඩේ කරන්න එපා. මෙහෙම ඒ කට්ටිය දැන් අම්මා ඉගැන්නුවා දරුවන්ට ඉගැන්නුවා කරන්න ඕන දේවල් අම්මයි කාරණා ටික කරලා තියෙන්නේ දැන් ඒ ඇයට ඒ කටයුතු කරගෙන යන්න කියන්නේ ඒක මුලින්ම කියන්න ඕනේ පැහැදිලිද විවාහ විවාහ කරලා දෙන්න කලින්ම ඇත්තරම කියන්න ඕනේ මෙහෙමයි විවාහයෙන් පස්සේ Taman ඒ දේවල් බලා ගන්න ඕනේ දැන් පිටරට ඉද්දී ඔහම මේ නැද්ද බලා ගන්න නැද්ද ඈ ඈ සුදේශ ඒවා අම්මලා තාත්තලා බලන්න බලා ගන්න මම බලා ගන්න අපෝනේ අපිම තමයි එහෙමයි ඒක තමයි. තමන් බලා ගන්නවා. ඊට පස්සේ ගත්තොත් එහෙම අපේ අම්මලා තාත්තලා සමහරලාට ගත්තොත් ඒ අයම බලාගෙනත් තියෙනවා ඒ කාලේ. හුඟක් අයගේ බලන් තියෙනවා. එතකොට නැත්තම් වෙන්නේ අර ඒ අම්මා තාත්තගේ ඒ වයසට ගිය අම්මා තාත්තගේ දෙන්නගේ ආච්චිලා සියලා කියමුකෝ ඒ අයගේ මේ මානසිකත්වය දර දරුවන්ට ගොඩාක් බැඳෙනවා. ගොඩාක් බැඳිලා ඊට පස්සේ Tamanට බණක් භාවනාවක් විවේකයෙන් කරගෙන යන්න එයා කටියේ මානසිකත්වය කටගන්නේ ඒකට වෙලාවක් නැහැ හිත යොදවන්නත් බෑ කැමැත්ත උපදින්නෙත් නැහැ අන්තිමේදී හිස් සතින් මැරෙනවා එතකොට කවුරු හරි දරුවෙක් වයසට ගිහිල් ඒ කියන්නේ වයසට ගිය අම්මගේ තාත්තගෙන් එහෙම දෙයක් බලාපොරොත්තු වෙනවා නම් තමන්ගේ දරුවෝ බලා ගන්න එක ඒක මේ ඒක ඒක එහෙම ඒ තමයි ආච්චිලා සීලාගේ යුතුයකමක් නෑ එහෙම එකක්. එහෙම වගකීමකුත් නෑ. ඒක ඒ දෙන්නට කරන අයහපතක්. ඒ දරුවෝ තමන්ගේ දෙමාපියන් කරන්නා වූ අයහපතක්. ඊට පස්සේ මැරිලා ගිහිල්ලා හොඟා പ്രേත ජීවිතවල යනවා දරුවෝ සිහි කරගෙනම ගිහිල්ලා. ඒ හින්දා මේ හොඳම දේ තමයි විවාහයක් වෙනකොටම කියන්න ඕනේ මෙහෙමයි මේ තමන්ගේ ඒවා තමන් බලා ගන්න ඕනේ කියලා. තමන්ගේ ජීවිතේ තමන් ඒවා බලා ගන්න ඕනේ ඒවට සුසු දේවල් කරන්න කියලා. එතකොට අගේට කරනවා. අගේට සිද්ධාත් වෙනවා ඒවා. තමා ඒ කට්ටිය ලෙඩක් දුකක් වුණොත් ගිහිල්ලා පොඩ්ඩක් හොයලා බලලා කටයුතු කරලා දෙන එක නෙමෙයි මං කියන්නේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. අර ඒ වගකීම එහෙම් පිටින් අර දෙමාපියන්ගේ කරේ තියෙන එක වැරදි. වයසක දෙමාපියන් කරේ තියෙන එක වැරදි, කරට ගන්න එකම වැරදි. එහෙම. මං ඉතින් අපේ අම්මට ඒ කාලේ ওই කාරණාව කිව්වා මේ මේ අම්මා එන්න මෙහෙම ඒවට ඒ කියන්නේ ඒ කට්ටිය ඒක බලාගන්නේ කිව්වා. ඒ කට්ටියට නැති බැරි දැන් නැති බැරි අයත් නෙමෙයි. ඇති හැකි ඒක යමක් කරගන්න පුළුවන්. මොකක් හරි විදිහකින් ඒක බලාගන්නේ අම්මා මේ පැත්තට දරන පැත්තෙන් ඉන්න කියලා. ඊට පස්සේ ඒ කියපු විදිහටම ඉතින් ඇත්තටම යාට විවේකෙත් හම්බුණා. ඒ පැත්ත ඉතින් එයා පහසුවෙන් කරගෙන යනවා. හරි නේද? සමහර දෙමව්පිය මම දකිනවා ආච්චිලා සීයලා වෙලා අර ඒ දරුවෝ වෙනුවෙන්ම දරුවන්ගේ මිනිබුරල මිනිබිරියෝ මුණුබුරාල වෙනුවෙන්ම තමන්ගේ ජීවිතේම කැප කරනවා. පව් ඒක. ඒ කියන්නේ තමන් කවුරේ ඒ ඒ දරුවන් දරුවෝ ඒ දෙමව්පියන් කරන්නා වූ විශාල අයහපතක් ඒ කරන්නේ. විශාල අයහපතක් කරන්නේ. නොකළ යුතු දෙයක් කරන්නේ. ඉතින් ඒ හින්දා මේ ඒ කාරණාවත් මෙතන විශේෂයෙන් හිතර ගන්න. එහෙම දෙයක් මේකේ එහෙම දෙයක් මේ ලෝකේ එහෙම මේ කියන්නේ එහෙම ක්‍රමයක් නැහැ. ක්‍රමයක් නොතිබිය යුතුයි කුසලයේ අකුසලයේ ගැන අපි කල්පනා කරනකොට. අය දරුවන් ඒ පොඩි දරුවන්ට මොකක් හරි අවශ්‍යතාවයකදී ගිහිල්ලා ඉදිරිපත් වෙලා ඒ වෙලාවට ටික කාලයක් කරලා එහෙම එන එක නෙමෙයි මම මේ කියන්නේ. තනිකරම ඒ අය පිටින් ඒ වගකීම තියෙනෙක් ගැනයි කතා කරන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම එතකොට දෙමව්පියන්ගෙන් දරුවන්ට වෙන්න වෙන යුතුයකම් වල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර පළවෙනි කාරණා දෙක තමයි වැදගත්ම දැන් ඔය පහල පහල තුන ගැන නම් අපේ අය හුඟක් ඒකේ යෙදিলা ඉන්නවා අර පවින් වැළැක්වීම කියන එකයි කුසලයේ පිහිටවීම වාසය කරවීම කියන එකයි දැන් ඕක තමයි අපි බෞද්ධ සමාජයේ අහලා තියෙනවද අපි කියනවා දෙමව්පියන්ගෙන් දරුවන්ට වෙන්න ඕන යුතුයකමක් තමයි හොඳ නරක කියලා දෙන එක. එහෙම නේද කියන්නේ? මොකද කියන්නේ? එහෙම නේද අහලා දෙන්නේ. හොඳ නරක කියා දීම කියන එක. අපි අහලා තියනද මෙහෙම? පවින් වැළැක්වීම, කුසලයේ පිහිටවීම, කුසලයේ වාසය කරවීම කියලා එහෙම අහන්නේ අපි. නේ? බුදුරයන් වහන්සේගේ බුද්ධ වචනේ තියෙන අර එහෙම ඒක අර පරම්පරාවෙන් පරම්පරාවට එනකොට ඒක වෙනස් වෙලා වෙනස් වෙලා අපිට දැන් ඒක ඇවිල්ලා තියෙන්නේ මේ හොඳ නරක කියා දීම කියලා. ඒකත් හොඳ නරක කිව්වහම හොඳ නරක කිව්වහම එක එක්කෙනා මෙන්න මෙව්වා තමයි හොඳ දේවල් කියලා ඒ අය තීරණය කරනවා ඊට පස්සේ. මෙව්වා තමයි හොඳ දේවල්. මොනවද හැමදෑම අම්මා තාත්තට වඳින එක නේ. ඕ නේද සාමාන්‍ය පුරුදු කරන්නේ. ඈ සංජය මොකද කියන්නේ? එහෙමයි සාවිනාන්ත. ඔව් අම්මා තාත්තට වඳින එක. දැන් ලංකාවේ නම් මල් කඩන එක. හවසට ඊට පස්සේ බුද්ධ වන්දනා කරන එක. ඔන්න ඔය වගේ ටිකක් තමයි ඒ ටික කරනවා නම් අපි හිතමුකෝ මල් කඩලා බුද්ධ වන්දනා කරලා අම්මා තාත්තට වඳිනවා නම් අය හොඳයි. එහෙමත් ගන්න නැද්ද? එහෙමත් ගන්නවනේ. එතකොට ඕක නෙමෙයි බුදුරයන් වහන්සේ අදහස් කරපු දේ ඕක නෙමෙයි. ඒක උනේ බලන්න ඒ උණ හැටි තේරුම් ගන්න දැන් මේ සිගාලවා සූත්‍රයේ මේ කියපු කාරණාව මේ ඒක අර අපි කටවහරින් ඒකේ අර්ථ වෙනස් වෙලා ඒ ඇවිල්ලා තියෙන මට්ටම. කියපු කාරණාව කටවහරින් අර්ථ වෙනස් වෙලා ඒ දැන් ඒ මට්ටමකින් තමයි ඒකේ තියෙන්නේ සමාජයේ. එතකොට මේකේ බලන්න ඒකේ ඔරිජිනල් එක මොකද්ද? පාපා නිවාරෙන්ති කියලා කියන්නේ. ඊට පස්සේ එතකොට පවින් වැළැක්වීම. ඒකත් එක තමයි මම අර කිව්වේ අර දේවල් සිරිත් විරිත්. දේශනාවේදී විස්තර කරේ ඒවා සිරිත් විරිත්. ඒ සිරිත් විරිත් කියන ඒවා අනවශ්‍යයි නෙමෙයි. සිරිත් විරිත් කියන ඒවා තිබ්බට කමක් නැහැ. ඒවා හරියට මේ ඒවා ගැන කියනවා නම් මොන කියන්නේ මෙන්න මේ වගේ උදාහරණකින් අපි හිතන්නකෝ අයිසින් කේක් එකක් හදනවා කියලා. අයිසින් කේක් එකක උඩ තියෙන අයිසින් ටික වගේ. අම්මා තාත්තට වන්දනා කරනවා කියන එක ඊට පස්සේ හවස මල් කඩලා බුදුන් වදිනවා කියන එක ඔය වගේ දේවල් අර උඩ තියෙන අයිසින් වගේ. ඩෙකොරේෂන්ස් ඒවා. ඒක නෙමෙයි කෝ එක ඒක නෙමෙයි. ඒ ඒක නෙමෙයි කේක් එක කියලා කියන්නේ ඒක නෙමෙයි. කෝ එක ඒක නෙමෙයි. අරක නිකන් උඩ නිකන් මතු පිටින් කරපු ඩෙකොරේෂන්ස් ටිකක්. සිලිත් විලිත් කියලා කියන්නේ ආන් ඒවා. එතකොට මේ කෝ එක මොකද්ද? සිද්ධ විය යුතු දේ ඇත්තටම තියෙන්න ඕන මොකද අර අයිසින් ටික නැතත් කමක් නැහැ. අයිසින් තිබ්බට ප්‍රශ්නකුත් නැහැ. නැතත් කමක් නැහැ. තියෙන්න ඕන ටික තමයි පවින් වැළැක්වීම. ඒ කියන්නේ අකුසලයේ කියන්නේ මේකයි කියලා කියලා දීලා ඒ අකුසලයට එයාව යනකොට පුළුවන් තරම් අපි ඒකෙන් එයා ඒ පොඩි එක්කෙනාව ඒ මානසිකත්වයෙන් මෙහාට ගන්න උත්සාහවත් වීමක් වෙන්න ඕනේ. නැවත නැවත. එතකොට ඊට පස්සේ තමයි කල්යාණ නිවාසය. ඒක දෙපැත්තම එකට කියලා දෙන්න වෙන්නේ. කල්යාණ කියලා කියන්නේ කල්යාණ ධර්මයන් කියලා කියන්නේ කුසලයට. කුසලයේ කුසලයක් කියා දීම නෙමෙයි. නිවේසෙන්ති කියලා කියන්නේ පිහිටුවීම වාසය කරවීම කියන අර්ථය. පිහිටුවනවා වාසය කරනවා කියන අර්ථය. එතකොට මේ කුසල් කියලා කුසල් කියනක අපි විස්තර කරා අකුසල් කියලම කියන්නේ මොකද්ද ආත්මාර්ථකාමී ස්වභාවයත් එක්ක අපි තද ආසාවල් වලින් ඉරිසියාවෙන් මසුරුකමින් කුහකකමින් ඊට පස්සේ එකට එක් කරන එකෙන් මාන්නෙන් දැඩිකමෙන් වගේ දේවල් වලින් කටයුතු කරනවා නම් තව විදිහකින් කියනවා නම් මෛත්‍රියෙන් තොරව කරුණාවෙන් තොරව මුදිතාවෙන් තොරව උපේක්ෂාවෙන් තොරව කටයුතු කරනවා නම් අන්න ඒකට තමයි අකුසලය පාපය කියලා කියන්නේ අපි විස්තර කරලා තියෙනවා ඊට පස්සේ කුසලය කියලා කියන්නේ මොකද්ද? ඒතකොට පරාර්ථකාමීව කටයුතු කිරීම තව විදිහෙන් කියනවා නම් ඒ තද ආසාවල් හිතෙන් අහිං කර ගැනීම. ඊට පස්සේ හිත මෛත්‍රී උපේක්ෂාවට ගන්න උත්සාහවත් වීම. මෛත්‍රී උපේක්ෂාවේ හිතක් පැවැත්වීම. කරුණා මුදිතාව දියුණු කිරීම. අන්න ඊට පස්සේ දැඩිකම් මාන්න වගේ දේවල් අඩු කර ගැනීම ඒවාගෙන් ඒවා බොහොම හීන වූ මෛත්‍රී උපේක්ෂාවෙන් යුතුව හිත පැවැත්වීම තමයි මේ කුසලයේ නිව පැවැත්වීම කියලා කියන්නේ. හරි නේද? එතකොට ඔන්න ඕක තමයි දෙමව්පියන්ගෙන් දරුවන්ට වෙන්න වෙන යුතුයකම් වල ප්‍රධාන දෙකක්. ඔය කාරණා දෙක. ඔය කාරණා කෙනෙක්ගේ ජීවිතයක හැදෙනවා නම් ඒ දරුවෝ සැහැල්ලුව සතුට කියන එකේ ජීවිතවල උපදිනවා. කාලේ යනකොට මුලින්ම පොඩි කාලේ දෝන කෙනෙක් දඟයි ඒව තේරෙනවා අඩු එහෙම දේවල් තියෙන පුළුවන් හැබැයි යාගේ මට්ටමින් අපිට කියලා දෙන්න දක්ෂ වෙන්න ඕනේ ඊට පස්සේ ටික ටික ටික ටික ඒක සකස් කරගත්තට පස්සේ එයාත් ඒ කියන්නේ ඒ විදිහට මෛත්‍රී උපේක්ෂාවෙන් පරාර්ථකාමීව අනිත්‍යය ගැන හිතලා බලලා අනිත්‍යය ගැන කරුණාවෙන් මුදිතාවෙන් කටයුතු කරන් ඉගෙනගෙන ඒක පුරුදු කරන කෙනෙක් බවට පත් වෙනවා. කවදා හරි ඒ ඒ දරුවෝ තමයි දෙමව්පියන්ටත් සලකනවා කියන එක කරන්නේ. ඒතොර ඒ සලකීම කියන එක කැමැත්තෙන්ම හදවතින් කරන්න ඒ හදවතින් කරන්න කැමැත්තේ පුදුනේ එයාට ඒක කරනකොට සතුටක් තියෙන ඒ සතුට උපදින්නේ එයාගේ හිත මෛත්‍රියෙන් මුදිතාවෙන් සකස් වෙන හින්දා ඒ දේවල් කරද්දී. ඒක එයාට කලින් ප්‍රැක්ටිස් කරවල පුරුදු කළ යුත්තේ. පැහැදිලි නේද? දරුවන්ගේ දෙමාපියන්ට වෙන යුතුයකම් ටික වෙන්නේ ආන් එතකොටයි හරි ආකාරයි. නැත්තම් වෙන්නේ ඔක්කොම ආටිෆිෂල්. අර ඒ කියන්නේ අපි ඩුප්ලිකේට් එක යන්නේ. ඒ කියන්නේ අපි නිකන් අපි යුතුයකම් දෙමාපියන්ට කරන්න ඕනේ කියලා ඉවරලා කටයුතු කිරීමක් කරන්නේ. ඊට පස්සේ පොඩ්ඩක් තම පොඩි ප්‍රශ්නයක් ගැටලුවක් වෙනකොටම ඒ යුතුයකමුත් නැහැ ඒ වගකීමුත් ඒව මොකවත් නැහැ ඒ දෙක අර ඒ සම්බන්තා paludu වෙන්නේ මෛත්‍රී උපේක්ෂාව නැති හින්දා නේද ඕනෑම සම්බන්තාවක් paludu වෙන්නේ මෛත්‍රී උපේක්ෂාවක් නැති හින්දා නේ මෛත්‍රී උපේක්ෂාව තියෙනවා නම් ඒ සම්බන්ධේ paludu වෙන්න විදිහක් නැහැ ඇත්තටම ඊ타මාත්ම ශක්තිමත් බන්ධනයක් කියන්න බෑ ඒකට හැබැයි ශක්තිමත් පිහිටීමක් ආදරය කියලා කියන්නේ මේ ආදරය Taman ළඟින් තියාගෙන සිටීමේ අවශ්‍යතාවය කියලා කියන්නේ ඒක බන්ධනයක්. ඒක මෛත්‍රී උපේක්ෂාව කියලා කියන්නේ බන්ධනයක් නෙමෙයි. ඒක ඊට වඩා ශක්තිමත් පිහිටීමක් ඕන එකක් කරොත් දෙනවා. ඕන එකක් කරොත් දෙනවා. හරියට හිත හදාගත්තොත් Taman කාලය පුරුදු කරලා ඕන එකක් කරොත් දෙනවා. ඉවසීම කියන එක හොඳට තියෙනවා. ඒ හින්දා හොඳ ශක්තිමත් ස්ථාවර පිහිටීමක්. මේ සම්බන්ධතාවල ගිහි ජීවිතයේ සම්බන්ධතාවල ශක්තිමත් පිහිටීමක්. ගිහි ජීවිතය තරම් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන පැවිදි ජීවිතයේ සම්බන්ධතාව භික්ෂුන් වහන්සේලා අතරත් ඒ විදිහයි තියෙන්නේ මෛත්‍රී උපේක්ෂාව. හැම වෙලාවෙම තියෙන්න ඕනේ කියනවා. මුද ශක්තිමත් පිහිටීමක්. සමගිය පිණිස ඒකට කටයුතු කිරීම පිණිස අනිත් අයට උදව්පකාර කිරීම පිණිස එතකොට ඒකයි මේ සැදී පැහැදිලා ඉන්නේ. ආන් ඒකට තමයි ගේන්න ඕනේ දරුවෝ එතකොට ඒ කාරණාව තමයි තේරුම් ගන්න ඕනි කාරණාව අපි මේ නැත්තම් අර සිදිත්‍රිත් විදියට හරි ඒ විදියට හරි පුරුදු කරගෙන යමක් දරුවන්ට පෙන්වන එක නෙමෙයි. එතකොට මේ කාරණාව කියද්දී ඔබට තේරෙන්න ඕනේ එහෙනම් කුසලයේ කියන්නේ මොකද්ද අකුසලයේ කියන්නේ මොකද්ද කියන එක ඒක දෙමව්පිය පුරුදු කරලා ඉන්න ඕනේ යම් මට්ටමකට නේ. දෙමව්පියන්ගේ ජීවිතවල යම් මට්ටමකට තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි අපිත් ඕන තරම් දැක තියෙනවා අපිත් මං හිතන්නේ පොඩි කාලේ කියලා තියෙනවා ඉතින් අපිට කිව්වට පො අම්මලත් එහෙම නැහනේ කියලා ඔය වචනේ මං හිතන්නේ අපි අම්මලට කියලා නැද්ද? ඔය අපි කිව්වට අම්මලත් මෙහෙමනේ කියලා ඉවරලා මේ අර මොනවා හරි අර ඒ වෙලාවේදී අ කියනවා ඒ කියන්නේ ඒක මැනෙනවනේ. ඒක මැනෙනවා. එතකොට ඒක නොමැනෙන්න නම් තමන් කුසලයෙන් ඉස්සරහට ගිහින් අකුසලයෙන් අර අවම මට්ටමකින් යන්න ගිහිල්ලා තියෙන්න ඕනේ. කියන්නේ යා ආධ්‍යාත්මිකව ඉස්සරහට ගිහින් තියෙන්න ඕනේ අම්මා තාත්තා. ඒකත් එක්ක දරුවන්ට හැම වෙලාවෙම අම්මා තාත්තා තමයි ඉස්සරහින් ඉන්න ආදර්ශ වෙන්නේ ඉස්සරහින් යනවා හරි මේ බොහොම බුද්ධිමත් විදිහට කටයුතු කරලා යනවා අම්මා තාත්තා. ඒකත් එක්ක ඒ දරුවොත් ඒ මානසිකත්වයෙන් යුතුව කටයුතු කරන්න පෙළඹීමක් සිද්ධ වෙනවා. පෙළඹීමක් සිද්ධ වෙනවා. දැන් අර මේ කවුද අපිට එක්කෙනෙක් ඔය කතා කරා අපි නම නැතුව කියන්න අපේ ධර්ම සාකච්ඡාවේ ඉන්න කෙනෙක් කතා කරා ඊට පස්සේ එතකොට එයාගේ ඒ ගෙදර ඒ තාත්තා පිරිමි කෙනා ගොඩක් ඒ පැත්තෙන් අර කුසල් අකුසල් පැත්ත බලලා දරුවන්ට ඒව කියලා දීලා ඒ විදිහට කතා කරගෙන යන ප්‍රවණතාවය ගොඩාක් තියෙනවා. ඊට පස්සේ දැන් ඒ දරුවා මට මතක හිටියට අවුරුදු දැන් 12ක් 13ක් වගේ. එතකොට ඒ දරුවන්ට එතකොට ඒ දරුවා අර තාත්තත් එක්ක තමයි ඒක කතා කරන්න කැමති. කතා කරලා මේක තාත්තට තේරෙනවා මම මේ මේ මේ කාරණාව කියලා ඉවරලා එයාත් එක්ක කතා කරන්න කැමතියි. මොකද ඒ කතා කරන සංවාදයකට ඉඩ තියලා තියෙන හැම වෙලාවෙම. සංවාද සංවාදයකට එන්න අර දරුවට ඒ කියන්නේ ප්‍රශ්න අහන්න ප්‍රශ්න අහලා ඒකත් එක්ක සාකච්ඡා කරලා විසඳුමක් ගන්න එයාට chance එක තියෙනවා. ඒ හින්දා එයා ඒක මේ එයා ඒ හින්දා තාත්තත් එක්ක කතා කරන්න කැමතියි. ඕන එක තාත්තා හැමදේම හා කියනව නෙමෙයි. ආ කියලා නෙමෙයි තාත්තා කතා කරන්න කැමතියි. එතකොට අපි මේ පිළිබඳව තව ඉස්සරහට මේ ඉදිරි දේශනාවලදී කතා කරමු මේ අවස්ථාවලදී අපි කොහොමද කරන්න ඕනේ කියන කාරණාව. ඇත්තටම ගොඩක් අය අපිට ඒකට මේ අවුට්පුට් එකක් දුන්නා මේ කොහොමද Taman දරුවොත් එක්ක කටයුතු කරද්දී ඇති වෙන ගැටලු ඒ වගේම ඒ ප්‍රශ්න වලට ධර්මයෙන් මොන මොන විසඳුම්ද Taman ලබා දීලා තියෙන්නේ කියන එක ගැන. නැත්නම් මටත් ඒ ගැන අත්දැකීම් නැහැනේ. ඊට පස්සේ කීප දෙනෙක් ඒ සම්බන්ධයෙන් කියපු හින්දා ඒකත් එක මම දැක්ක හරි ලස්සනට කට්ටිය එක එක විදිහට එක එක පැති වලින් ධර්මයේ අල්ලලා ඒක අර දරුවන්ගේ ජීවිතවලට ගෙනහිල්ලා තියෙනවා. ඊට පස්සේ ඒක ප්‍රායෝගිකවත් ඒ අය යහපත් දැකලා තියෙනවා. අපි පොදුවේ ඒ ටික ඔක්කොම එකතු කරලා එකට කතා කරමු මේ මේ මේ මේ මේ අවස්ථාවල මේ මේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන් කියන කාරණාව. හරි නේද? එහෙනම් මොනවා හරි මේ සම්බන්ධයෙන් අහන්න දේවල් ටිකක් තියෙනවද? කියන්න දේවල් ටිකක් තියෙනවද? අර මේ එහෙම විශේෂයෙන් නැහැ සනස් අවතරයි. එහෙම. හරි නේද කියන්න සුදේශ්. නෑ ඒක සනස් මේ දැන් අපේ සනස් දැන් ළමයි ඉතින් අර පුංචි නේ සනස් දැන් මගේ මට ඉන්නේ දැන් අතරම එකෙක්ට 5යි එකෙක්ට 9යි එකෙක්ට 10යි. ඉතින් සනල් දැන් අප අර දැන් මේ ඔබ වහන්සේ දැන් දේශනාවේ කියපු දේශනා කරපු විදිහට සනස ඉතින් අර මේ අම්මට තාත්තට වඳින්න බුදුරජාණන් වහන්සේට වඳින්න ඒවත් උගන්වනවා සයන්ස්. ඉතින් අර හොඳ නරක කියන එක සයන්ස් එකේ දැන් කුසල අකුසල කියන එක සයන්ස් ටික ටික යනවා. ඊළඟ සයන්ස් ඉතින් අර මේ අර දැන් ලොකු දේවල් කිව්වට තේරෙන්නේ නැහැ නේ සයන්ස්. ඒක සත්තු මරන්න එපා. ඒ ඒවා ටික සායනස කියනවා. අර පන්සිල් පද පහ කොහොමද කරන්නේ? ඒ ඒව දේවල් ටික කියනවා සාමිනාංශ. එහෙමයි. එහෙමයි. ඉතින් අර ටිකක් ලොකුණාව තමයි සායනස මට හිතෙන්නේ මේ ඊටු ටික කියන්න වෙන සායනංශ. ඒක ඒක මෙන්න මෙහෙම දකින්න. එතකොට මම එක තමයි කිව්වේ. දැන් අර අම්මා තාත්තා වන්දන බුද්ධ වන්දනා කරන ඒවා ඒවා එපා කියනවා නෙමෙයි. ඒක ඒක සිරිත් විරිත් විදියට දකින්න ඒක ආ ඩෙකරේෂන් එක වගේ. කේක් එකේ අයිසිං එක වගේ ඒක නෙමෙයි ඒක නෙමෙයි මූලික කාරණා මෙතන වෙන්න ඕනේ කියන කාරණාව තේරුම් ගන්න. තේරුම් අරගෙන මේ දැන් අපි ඉස්සරහට ඇතර කතා කරනවා ඒ වයසේදී ඒ ප්‍රශ්නවලදී කොයි විදිහටද මොන මොන අපි උපක්‍රමද ගන්න පුළුවන් කියලා ලස්සන උපක්‍රම ටිකක් කට්ටිය පාවිච්චි කරලා තිබුණා. මම අර ඒ අය අර අපි අනිත් අය කියපු දේවල් අනුව ඒක එකතු කරලා කතා කරන්නේ. එතකොට සුදේශ් කල්පනා කරන්න මේ කියන්නේ ඒ දැන් කුසල් අකුසල් කියන එකේ මහා බරපතල විග්‍රහයක් දරුවෙක්ගේ ඔළුවට දාන්න අපිට අපහසු වෙන්න පුළුවන්. ඒක පොඩි ළමයෙක්ින්ද හැබැයි එයාට යම් මට්ටමකින් ඒක එයාගේ මට්ටමට ටිකක් හරි කාවත් ගන්න පුළුවන් නම් ඒ ජීවිතයට කාන්දු කරන්න පුළුවන් නම් එයාගේ හිතට ඒක වැඩෙන්න ගන්නවා. ඇයි ඒක වැඩෙන්නේ අපි නැවත නැවත නැවත ඒ වැඩ පිළිවෙලක යාව යොදවන්න ඕනේ ඒක වැඩෙන විදිහේ. දැන් කුසලයේ කියාදීම නෙමෙයි බුදුරජාණන් වහන්සේ නිවේසෙන්ති කියන වචනේ. ඒකෙන් පිහිටුවීම වාසය කරවීම කියලා. එතකොට එයාගේ ජීවිතේ පුරුදු බවට පත් වෙන විදිහට එයා ඒක දිගටම කරගෙන යන විදිහට කුසලයේ සම්බන්ධ දේවල් එයාගේ ජීවිතයට එකතු කරන්න ඕනේ. එයා දන්නේ නැහැ ඒක අපි කියන්නේ ඒකේ අපි වචන වලින් නොකියුවට අවශ්‍ය කාරණාව වෙන විදිහට. වචන වලින් කියන්නත් පුළුවන්. නොක නොවෙන්න පුළුවන් අවශ්‍ය කාරණා වෙන. උදාහරණයක් මම කියන්නම්කෝ. ඊට පස්සේ ඒ කියන්නේ දැන් එතකොට තේරුම් ගන්න ඕනි කාරණාව තමයි ඕක කරද්දි ගොඩාක් ලොකු ඉවසීමක් ඕන වෙනවානේ. ඒ කියන්නේ එයා ඒ පොඩි ළමයා කාරණාවේදී ලොකුඩා කිවසන් වෙනවා එයාට මේ කිව්වට උන් ආය අමතක කරනවා ආය කරන්නේ එතකොට ආය ආය නැවත නැවත ඒක කටයුතු වල යොදවන්න ඕනි යොදවනවා කියන එකේදී තමන් ඒකේ යෙදෙන කටයුතු වල යෙදවන වඩා හොඳයි තමන් යෙදෙන කටයුතු වල මම නිකන් උදාහරණයක් කියන්නම්කෝ අපි හිතමුකෝ අවුරුදු දැන් අවුරුදු 3 4 ළමයි නම් ලොකු දෙයක් ඒ ඇයට තේරුමක් නැහැ ඊට පස්සේ අවුරුදු හැබැයි 5ක් 6ක් පැන්නට පස්සේ එයාට සමහර සමහර දේවල් වලින් අම්මා තාත්තට උදව් වෙන්න පුළුවන් නේ. අම්මා තාත්තට උදව් වෙන්න පුළුවන්. එතකොට ඒ උදව් වෙන කාරණාව ඊට පස්සේ දැන් අපි හිතමුකෝ අවුරුදු 8 9 ළමෙක් ඉන්නම් එයාට තමන්ගේ නංගිට මල්ලිට උදව් වෙන්න පුළුවන්. සමහර කාරණාවදී. එතකොට ඒ කාරණාව කරන්න ඕනේ බොහෝ වෙලාවට දැන් අපි හිතමුකෝ අම්මා අපි උදාහරණයකට මම කියන්නේ අම්මා උයනවා නම් උයන කාරණාවටත් දරුවව අරගෙන උදව්ව වෙන ගමන් එයාට කියන්නේ බලන්නකෝ එයා මෙහෙම උදව් කරපුවා මට කොයිතරම් මේ පහසුයිද මේ නැත්තම් අම්මට මේ හරි මහන්සියිනේ මෙහෙමයි කියලා ඉවරලා අර එයා කරලා එයා කරන දේ ඇප්‍රිෂিয়েට් කරලා නේද එයාගේ ඒක අගය කරලා ඒකෙන් එයා සතුටු වෙන විදිහට මේ ආන් ඒ විදිහේ වැඩ පිළිලක හික්මවන්න වෙනවා. කියන්නේ එයාගේ හිතේ පරාර්ථකාමීත්වය කියන එක එයා අර අනිත්‍යයේ යහපත පිණිස කටයුතු කරලා ඒ කටයුතු කිරීම තුළින් මට සතුටක් ලබන්න පුළුවන් අනිත් අයගේ ජීවිතය සතුටටපත් වෙනවා කියලා ඒ මානසිකත්වය ඇති කිරීම තමයි මේකේ ඔය කුසලයේ කියලා කියන එකේ අර මූලිකම න්‍යාය. පැහැදිලිද? පරාර්ථකාමීත්වය කියලා මම කියන්නේ මේ වචනේ කිව්වේ. එතකොට අනිත් කෙනාගේ ජීවිතේ අනිත් කෙනාගේ ජීවිතේ අනිත් අයගේ ජීවිතවලට පහසුව සැපය ඇති වෙන විදිහට කටයුතු කිරීමෙන් එයාට සතුටක් විඳින්න පුළුවන් ජීවිතේ. එහෙමත් ජීවිතේ සතුට වෙන්න පුළුවන්. ඒක හරි බොහොම මෘදු බොහොම හරි ලස්සන සිතුවිල්ලක් හරි ඒක බොහොම අලංකාර සතුටක් කියන එක තමයි යන්න ඕනේ හිතට. එහෙමයි. එහෙමයි. එහෙමයි සර්. පැහැදිලි සුදේශ. අන්න ඒ විදිහට තමයි එයාගෙන් එතකොට ඒ කාරණාව ඒකේ තමයි යොදවන්න ඕනේ. ඒ කරුණවල. ඒතකොට යොදවනවා කියන එකේදී කරන් තියෙන්නේ එයාව යොදවනවට වඩා ආ වන්දනා කරන්න වන්දනා කරන්න කියන එහෙම එකකටත් වඩා අපි යෙදෙලා අපිත් පිටිපස්සේ යාව අර තව සමාජිකයෙක් විදිහට ඉන්න එක. අපි අපි කරගෙන යනවා අපි වැඩ පිළිලත් යාර කියලා දෙනවා මෙන්න මෙහෙමයි හිතන්න ඕනේ මෙහෙමයි මෙහෙම බලන්නකො කොච්චර සතුටක්ද නේද කොච්චර හොඳයිද නේද මෙහෙම කරනකොට කියලා ඒක කී කී අපි ඒකේ එයාගේ පිටිපස්සේ අපිත් ඉන්න ඕනේ. එයා ඒක අපිත් එක්ක අර අපිත් එක්ක කාලයක් ඔන්නම් ටික දවසක් අපි හිතමු සති මාස ගණන් කරනකොට ඒක යාට පුරුද්දක් බවට පත් වෙනවා සතුටින් කරන පුරුද්දක් වෙන්නත් ඕනේ. සතුටින් කරන ප්‍රෙෂර් එකේ බලෙන් කරගෙන යන එකක් ඇදන් යන එකක් නෙමෙයි. එහෙමයි. එයාව ඒ තැන්වලදී අර රිවෝඩ්ස් තියෙන්න ඕනේ. එයාව ඇප්‍රීෂিয়েට් කරන්න ඒ වචනෙන් පුළුවන් ප්‍රශංසා විදිහට කරන්න පුළුවන්. ආ තව නේද ඔළුව අත ගන්න ඒවා සිප් වැළඳ ගන්න ඒවා ඒ වගේ දේවල් වලින් දරුවෙක් ඇප්‍රීෂিয়েට් කරන්න පුළුවන්. ඊට පස්සේ තව සමහර යා හොඳට කටයුතු කරගෙන යනකොට යාට හොඳට කරන මෙයා හොඳයි දැන් මෙහෙම කරගෙන යනවා කියලා අපිට වෙන මොන හරි දේවල් දෙන එකෙන් එයාව මේ උනන්දු කිරීම කරන්න පුළුවන්. ආන් ඒ වගේ බලන්න ඕනේ. ඇයි සුදේශ? මේ කාරණාව හරියටම මේ කාරණාවට මෙන්න මේ විදිහටම කියලා කෙලිම කියන්න බෑ ඇත්තටම. අපි බලමු අර කටිය කියලා දෙන ඒවා අපි ඉස්සරහ දේශනාවලදී බලමු. ඒත් අර අපි ඒ වෙලාවට ගැළපෙන්නේ මොකද්ද? මෙයා ෘචි වෙන්නේ මොකද්ද කියන කාරණාව හරහා යන්න ඕනේ. එයාගේ තදබල අකමැත්ත තියෙනවා නම් යමකට ඒ අකමැත්ත කියන එක තුනී ඒ කියන්නේ බලෙන් කරවීම නෙමෙයි ක්‍රමේ. අපි නැත්තම් එහෙමත් කරනවානේ. සමහර දෙමව්පියෝ අකමැත් බලෙන් කරනවා. බලෙන් කරවපුවාම එයාගේ දැඩිකමත් හිතේ දැඩිකම හට ගන්නවා. තරහ දැඩිකමත් එක්ක එයා කරන්නේ. එතකොට එයා ප්‍රෙෂර් එකක් අල්ලගෙන ඒක කරන්නේ අර අපි අපේ ප්‍රෙෂර් එක බලවත් වින්දා අපේ පීඩනය බලවත් වින්දා එයයි පීඩණයෙන් යරි බිඳෙන්න බැරි හින්දා කටයුතු කිරීමක් වෙනවා ඒක නෙමෙයි ක්‍රමේ ඒක නෙමෙයි ඒ එතකොට ඒ පීඩනය අතහැරිච්ච ගමන් ඒ ප්‍රෙෂර් එක අත බලය අතහැරිච්ච ගමන් අර ළමයා අර කාය නොකර ඉන්නවා ආයේ කවදාකවත් කරන්න කැමති වෙන්නේ නැහැ පැහැදිලිද එයාට ඒක වදයක් වුණා ජීවිතේ වදයක් වුණා ඒ විදිහට වදයක් වෙලා එයාගේ ජීවිතේට යමක් කරනවට වඩා හොඳයි වදයක් නොවේ නිදහසේ ඉන්න දෙන එක. අඩු ගන්න තියෙන සැහැල්ලුව හරි එයාගේ හිතේ අරස වෙනවනේ. එයින් ඒ කාරණාවේදී ගොඩාක් අපි සැලකිලිමත් වෙන්න ඕනි කාරණාවක් ඒ බලෙන් කරවීම නෙමෙයි. බලෙන් කරවීම නෙමෙයි. පුළුවන් චුට්ටක් වෙන්න පුළුවන් කැමැත්තෙන් කරවලා ඒක ටික ටික ටික ටික ඉස්සරහට ගෙන යාමක් තමයි කරන්න ඕනේ. එහෙමයි සයනස් එහෙමයි. එහෙමයි සයනස් එහෙමයි. එහෙමයි. ඔව් හරිම ඒ කියන්නේ බොහොම අර බොහොම මොකද්ද මට කියනවා නම් කියන්න තියෙන්නේ. හරි ඩෙලිගේට් සයනස් ඉතින් අර හිමෙන් සීරිය කරන්න ඕන වැඩ. හරියට හරි. ඔක තමයි ඒක අවශ්‍ය එක. හරියට සියුම් අර කැටේමක් කපනවා වගේ වැඩක්. එහෙමයි. එහෙමයි. කැටේමක් කපනවා වගේ වැඩක්. අර අර අර ලොකු කුළු ගෙඩි තියලා එහෙම ගහන්න බෑ සියුම් කැටයම. කෑලි කන්න යනවා ඒක. ආයේ paludu හදන්න බැරි වෙනවා. එහෙමයි. හිතවල ඒ හින්දා එහෙම නැතුව අර බොහොම උපක්‍රමශීලීව ටික ටික ටික ටික ඒක ඒක යාට ප්‍රෙෂර් එක වැඩි නම් ඒක ඒක අපහසු නම් ආය අතාරින්න වෙනවා අතහැරලා ඊට වඩා පහළ ලෙවල් එකකින් පටන් ගන්න වෙනවානේ පහසු ලෙවල් එකකින් එහෙමයි. පටන් ගන්න එහෙමයි. වෙනවා ඒ වගේ චුට්ට චුට්ට චුට්ට චුට්ට තමයි යන්න ඕනේ ඒක කන්ටිනියු කරන්න ඕනේ වැදගත්කම ඒකයි කියලා දෙන ගමන් එයාගේ එහෙමයි. හිතේ කොහොම හරි ඒක ගැන කැමැත්තක් උපදිලා කැමැත්තත් එක්ක සතුටක් උපදින්න ඕනේ එහෙමයි. කාරණා ඒක කැමැත්ත උපදින්න ඕනේ ඒක කරන්න කැමැත්තත් එක්ක සතුට උපදින්න ඕනේ ඒක අනිත්‍යගේ යහපත පිණිස වෙන්නා වූ කටයුත්තක් වෙන්නත් ඕනේ මූලික කාරණා අපිට අන්නේම ගන්න පුළුවන් අනිත්‍යගේ යහපත පිණිස වෙන්නා වූ කටයුත්තක් වෙන්න ඕනේ එයා තමන් ඉගෙනීම කියන එක ඔකට අයිති වෙන්නේ නැහැ තමන් ඉගෙන තමන් ඉගෙන ගන්නවා කියන එකෙන් තමන් ඉගෙන ගන්නවා ආයේ මහන්සි වෙලා එයා තමන් ඉගෙන ගන්නවා කියන එක ඒක කුසලයේ වර්ධනයක් නෙමෙයි ඒක එතනින් නෙමෙයි ගන්න තියෙන්නේ. මේ අර අනිත්යගේ යහපත පිණිස පොඩි දේවල් වෙන්න පුළුවන් එයාගේ නංගිලාගේ මල්ලාගේ වෙන්න පුළුවන් අම්මා තාත්තාගේ වෙන්න පුළුවන් ගෙදර අයගේ වෙන්න පුළුවන් යාළුවන්ගේ වෙන්න පුළුවන් යහපත පිණිස මොනවද මෙයා කරන්නේ කියන ඒක පිණිස කරනව කටයුත්තක් වෙන්න පුළුවන් කටයුත්තක් වෙන්න ඕනේ ඊට පස්සේ ඒකත් එක්ක ඒකේ කැමැත්ත උපදින්න ඕනේ ඒ කැමැත්ත උපදින්න තමයි අපි අර ඇප්‍රීෂিয়েට් කරන ඒවා ඒවට රිවෝඩ්ස් තියෙන ඒවා ඒව ඔක්කොම එන්න ඕනේ එතෙන්ට. කැමැත්ත උපදවන්න. ඊට පස්සේ ඒ රිවෝඩ් එකට කැමති වීම නෙමෙයි. පස්සේ රිවෝඩ් එක නෙමෙයි යාට ඒකෙන් කරන් යනකොට රිවෝඩ් එක පෙන්නලා කරන් යනකොට මේකෙන් යහපත වෙනවා නේද කියලා එකෙන් සතුට උපදවන්න පුළුවන් නේද කියන හැඟීම කාන්දු වෙලා තියෙනවනේ හිතට. එයාගේ. හැංගිලා තියෙන්න ඕනේ. දැන් උදාහරණයක් අපි කියන්නම්කෝ දැන්. උදේ පොඩි ළමයින් ඉක්මවන්න වෙන්නේ අර අර අර විදියට බුදුරජාණන් වහන්සේ අර එක තැනක මතකද නන්දු කුමාරයාව ඉක්මවන්නේ. ඒක තමයි ඔකට දෙන්න තියෙන ලස්සනම උදාහරණය. නන්දු කුමාරයා ඉක්මවන එකේ නන්ද කුමාරගේ හිත ජනපද කල්යන ගැන ගොඩාක් තදින් බැඳිලා තිබුණා. බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? දැන් එයාගේ හිත කුසල වඩන්න කියලා කිව්වට එහෙම ඉක්මවන්න බෑ. මෙයාට මොකද කරන්නේ? දිව්‍ය ලෝක ගිහිලා දිව්‍යාංගනාව පෙන්නලා මේකත් කවුද ලස්සන කියලා අහලා දිව්‍යාංගනාව ලස්සනයි කිව්වට පස්සේ එහෙනම් මං ඒ අය 100 500ක් ඔයාට දෙන්න අප වෙනවා. ඔයා එහෙනම් මේ මං කියන විදිහට කරගෙන යන්න කියලා ඉවරලා අරයාගේ හිත අර තදින් එක තැනක හිර වෙලා තිබ්බ එක වෙන තැනක ඊට වඩා ඊට වඩා වෙන තැනක හිත පිහිටෝලා ඊට පස්සේ වැඩ පිළිවෙලක් දුන්නා. අර වෙන තරක හිත පිහිටවලා නේද නතර කරේ නෑ වැඩ පිළිවෙලක් දුන්නා. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් දිව්‍යාංගනාවට හිත වැඩිපුර බැඳෙනවා අරයට වඩා කියලා. ඒක එහෙම වෙන්නේ අපේ හිත බැඳෙන්න අපේ හිත වැඩිපුර බැඳෙන්නේ අපි වැඩිපුර ඒ කල්පනා කරපු එකට තමයි වැඩිපුර හිත බැඳෙන්නේ. දිව්‍යාංගනාවක් වෙන්න පුළුවන් වැඳිරියෙක් වෙන්නත් පුළුවන්. අපේ හිත වැඩිපුර කල්පනා කරලා වැඩිපුර ආසාව ඇති වෙන විදිහට කල්පනා කරලා දෙනවා ඒකට තමයි වැඩිපුර හිත බැඳලා තියෙන්නේ. දිව්‍යාංගනාවට වැඩිපුර හිත බැඳෙනවා, මනුස්ස දෝකරේ වැඩිපුර හිත බැඳෙන්නේ එහෙම එකක් නැහැ. කාරණා. බුදුරයන් වහන්සේ මෙයාගේ හිත හොඳටම තදින් අර මනුස්ස දියණයකට බැඳලා තිබ්බ හින්දා ඒකෙන් නිදහස් කරන්න ඒකෙන් පොඩ්ඩක් ගලවන්න තමයි අනිත් එක දුන්නේ. ඒක දීලා මේ දිව්‍යාංගනාව කියන ස්වභාවය දීලා ඊට පස්සේ ඒක ගැන හිත හිත ඉන්න නෙමෙයි දුන්නේ. වැඩ පිළිවෙලක් පෙන්නවා. ඔයා මේ මේ දේවල් තමයි කරන්න ඕනේ. එතකොට අතන මානසිකාරය ටිකයි. ලොකුවට හිත බැඳිලා නැහැ. හිත බැඳෙන්නේ නැති කුසලයේ වැඩෙන්නා වූ මේ විදර්ශනාව එක්කලා කුසලයේ වැඩෙන්නා වූ වැඩ පිළිවෙලක් දුන්නා. සිහිය පිහිටවීම එහෙම. ඊට පස්සේ නන්ද කුමාරයා තමයි මේ බුද්ධ ශාසනය හොඳටම සිහිය සමට මතකයිද සති සම්පජඤ්ඤේ යුතු භික්ෂුන්ගේ අග්‍ර වෙන්නේ. ඒ කියන්නේ යා නම්බර් එකට 100 පිටවලා කරලා තියෙනවා කර ධර්ම මාර්ගයේ. එතකොට එතෙන්ට තිබ්බ ගමන් අර අලුත් තැන හිත බැඳුන්නේ නැහැ පරණ තැනින් හිත නිදහස් වුණා. ඒක තමයි උපක්‍රමය. එතකොට එතකොට මැද්දේ අකුසලය ඒ කියන්නේ ආසාවක් භාවිතා කරා ආසාවෙන් නිදහස් වෙන්න. තදින් බැඳලා තිබ්බ. ඒ වගේ දරුවෙක්ගේ ජීවිතේ එයා ආත්මාර්ථකාමී ස්වභාවය කියන එක තියෙන්න පුළුවන්. ඒ තියෙද්දි අපි ආත්මාර්ථකාමී ස්වභාවයෙන් එළියට ඇවිල්ලා පරාර්ථකාමීත්වයේ පැත්තට යන්න කට ඒක ඒක දෙන ගමන් ඒකේ කැමැත්ත ඇති කරවන්න රිවෝඩ්ස් කියන ඒවා පාවිච්චි ගන්න පුළුවන්. පැහැදිලිද? රිවෝඩ්ස් කියන ඒවා පාවිච්චි ගන්න පුළුවන්. හැබැයි ඔයා මෙන්න මෙහෙම හිතලා කරොත් තමයි මේක හම්බෙන්නේ. මේ මෙහෙම හිතන්න ඕනේ ඔයා. කියලා එයාගේ හිත ඒක අපි ඒක එයත් එක කටේ ඒක කරන ගමන් හිතවන්න ඕනේ. නේද? මෙහෙම වෙනව නේද? මෙහෙම වෙනව නේද කියලා. එතකොට අර රිවෝඩ්ස් කියන එක තියෙන්නේ අයියා නිකන් අර කැරට් අලේ වගේනේ. අතන පාස් කරන් ආත්මාර්ථකාමීත්වයෙන් පරාර්ථකාමීත්වයට එන්න භාවිතා කරන උපක්‍රමයක්. ওই විදිහට තමයි අරයා කරේත් කවුද අනේ පිළිසුරුතුමා. එයාගේ පුතෙක්ට කරන්නේ. එහෙමයි. කාල නේද නම්. එහෙමයි සාරා. එයා පොඩ්ඩක්වත් කැමති නැහැ බණ ටිකක් අහන්න යන්න ඒව කැමතිම නැහැ. බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යන්න කිව්වට කැමතිම නැහැ. ඊට පස්සේ කියනවා පුතේ සිල්ගණ්ඩ ඔයා සිල්ගණ්ඩ ගිහිල්ලා ආවොත් එහෙම මම ඔයාට කහවණු 1000ක් දෙනවා කියනවා. ඊට පස්සේ ඔය ඇත්තමද කියලා තාත්තාව පොරොන්දු කරගෙන හරියනම් මයි යනවා කියලා ඉවරලා තරුණ කොල්ලෙක් වෙන්න ඇති. කසාද බඳන හිටපු කෙනෙක් නෙමෙයි කියන හැටියට නේ. මොකද එහෙමයි. යා ව්‍යාපාරයක් කරනවනේ. අර සල්ලි තියෙනවනේ. තරුණ ළමෙක් මම හිතන්නේ අවුරුදු 16ක වගේ ළමෙක් වෙයි කියලා. ඊට පස්සේ ගිහිල්ලා එතන ඉඳගෙන ඉඳලා හවස් වෙනකොට ඇවිල්ලා මේ අර කෑම කණ්ඩත් කලින් කොහොම හරි සල්ලි ඉල්ලනවා. සල්ලි දීලනට පස්සේ තමයි ආහාර පහවදා උදේ එන්නේ. පහවදා උදේ පහව දවසක් ඉන්න කියලා එළියනකන් ඉඳලා. පහවදා උදේ කෑම දානේ දෙන්නද ඒ කියන්නේ කෑමත් එපා සල්ලි අරගෙන තමයි කෑම කන්නේ. ඊට පස්සේ ඊළඟට සිටුමා කරනවා මේ පුතේ ඔයා එක බණපදයක් එහෙම ඉඳාරය හොඳ නිදාගෙන ඉඳලා එන්නේ අයිනකටලා. ඔයා එක බණපදයක් ඉගෙනගෙන ආවොත් මම මෙන්න මෙහෙම කහවණු 1000ක් දෙනවා කියනවා. ඔන්න ඔහොම කළා තමයි හික්මවන්නේ. එතකොට එයාට වැඩපිළිවෙලක් පෙන්නනවා අපිට අවශ්‍ය ඒ කියන්නේ එයාගේ හිතේ පරාර්ථකාමීත්වයේ උපදින්නා වූ වැඩපිළිවෙලක් පෙන්නලා ඒක එහා පැත්තේ රිවෝඩ් එකක් තියෙනවා. එතකොට අර වැඩපිළිවෙල වැඩෙනවා හිතේ. වැඩපිළිවෙලේ ආයා යෙදීමෙන්ද වැඩපිළිවෙල යෙදিলা පරාර්ථකාමීත්වය ගැන හැඟීමක් අනිත්‍යයට අනිත්‍යය ගැන හිතලා සංවේදීව කටයුතු කරන හදවතක් එයාගේ සකස් වෙනවා. කුසල් සහගත. මෛත්‍රිය කියන කාරණාව සකස් වෙනවා. ආත්මార్థකාමීත්වයෙන් මෙහාට ඒමක් සකස් වෙනවා. ඊට පස්සේ කාලයක් එනවා යාට ඒක හිමින් හිමින් හිමින් හිමින් කාන්දු වෙලා ඒකෙන් ඒකෙන් සතුටක් ලැබෙන්නා වූ කාරණාවක් වෙනවා රිවෝඩ් එක තියෙද්දි රිවෝඩ් එකට අමතරව රිවෝඩ් එකට තියෙන කැමැත්තෙන් සතුටක් ගන්නවට අමතරව මේ කරනා වූ වැඩ පිළිනොත් සතුටක් උපදිනවනේ කියලා කාරණාවක් වෙනවා. එහෙනම් එතෙන්ට තමයි තල්ලු කරන්න ඕනේ. එතකොට කාලෙකදී අර රිවෝඩ් එක තිබ්බ නැහැ කියන එක අදාළ වෙන්නේ නැහැ. මොකද සතුට කියන එක මෙයාට වැඩ පිළිවෙල තුල ලැබෙනවා. එහෙමයි. එතකොට ඕම් ඔය විදිහට එයාගේ එයාගේ හිත ඉතින් ඕක හරි සියුම් වැඩක් නෙමෙයි කියනවා වගේ කියනවා වගේ නම් ලේසි නෑ කරනකොට. හැබැයි කරන්න ඕනේ වැඩ පිළිවෙල ඔන්න ඔහමයි යන්නේ. කවදාවත් බලෙන් තද කරලා ගෙනියන්න එපා. බලෙන් තද කරලා අර ප්‍රෙෂර් කරලා කරන්න එපා මේ දැඩිකම පාවිච්චි කරලා අපේ බලය පාවිච්චි කරලා ඊට පස්සේ එයා ඒක හරිම අකමැති වෙනවා පස්සේ. හරිම අකමැති වෙනවා. ආ ඒක හදන්න බෑ. එහෙමයි සයන්ස් එහෙමයි. තාම මොනවද අහන්න තියෙන්නේ? මම මේ හාමුදුරු කීප දෙයකට මේ මේ එක දෙයක් තමයි දැන් අපේ මේ මේ තියෙනවානේ මේ ජෝක් එකක් මේ ඇහුවතින් මේ වයසකායගේ මොකද්ද කරන්න කියලා අය LLB කරනවා කියලා මට ඉස්සෙල්ලාම හැදුවම මම දන්නේ නැහැ මොකද්ද මේ LLB කියලා ලෝ මේක කරන බලනකොට ළමයිගේ ළමයි බලන එක තමයි කරන්නේ. ආ LLB <laughs> කියලා මේක හොඟක් <laughs> වෙලාවට තියෙදලා තියෙන්නේ මට තේරෙන තාලට දැන් මගේ මේ අත්දැකීම හැටියට අපි මේ දෙමව්පිය හැටියට හුඟක් වෙලාවට මේ ළමයින්ට ඕනවට වැඩිය දේවල් කරලා දෙනවා. ඒ අපි හිතන්නේ ඒගොල්ලන්ට මේ දේවල් කරගන්න පුළුවන් කියලා. අනේ අනේ මේ ළමයට කරන්න බෑ. මේක කරලා දෙන්න. ඕක ඕක නිතරම ගොඩක් වෙලාවට ආකල්පයේ තියෙන දෙමව්පියන්ගේ ඕකයි. ඉතින් ළමයි ලොකු වුණාමත් මොකද්ද වෙන්නේ? අර අර ඩිපෙන්ඩන්සි එක තියෙනවා. හරියට හරි. මේක කරගන්න බෑ. අපිට ළමයි හදාගන්න බෑ මේ අම්මලා තාත්තලා නැතුව. දැන් අපි ඉතින් අපි ඉංගලන්තේ හිටියා අම්මලා තාත්තලා කවුරක්වත් නැතුව තමයි හරි ගස්සගත්තේ. ඉතින් කොහොම කොහොම හදාගත්තනේ. ඉතින් අර වැඩේ තියෙන්නේ අර අර ඕනෑවට වඩා මේ මේ මේ ළමයින්ටම කියලා තියෙන ඕගොල්ලන් මේක කරන්න බෑ. ඒක අපි කරලා දෙන්න ඕනේ. එහෙම ළමයින්ට දේවල් කරන්න පුංචි ළමයා පාව මට දැන් තාම හොඳ අත්දැකීම් තියෙනවා අවුරුදු 3 4 වුණාම ළමයෙකුට කියන්න පුළුවන් පොඩි පොඩි දේවල් කරන්න කියලා. අතු ගන්න ඕකත් අතු ගන්නවා. භාගෙට කාලේ තමයි කරන්නේ. ඒ වුණාට අතු ගන්නවා. ටිකක් කල් යනකොට හරි ඒවා ඒවා කුරු කුරුදු වෙනවා. එහෙම එහෙම කරන්නේ මේ මේවා කරන්න කියලා. ඉතින් අර ඒක තමයි ගොඩක් වෙලාවට ඉතින් අර අර මේ මේවා කරන අනිත් එක තමයි ඉතින් ආදර්ශය. තමුන් අර හාමුදුරුවෝ කියවා වගේ තමුන් අර පරාර්ථකාමීතාවට ජීවත් වෙනවා නම් ළමයි උක දකිනවා. ළමයි උක දැකලා ඉවරලා ඊට පස්සේ දැන් මට තිබිච්ච එක ප්‍රශ්නයක් තමයි අපේ ළමයි ලොකු ළමයා පුතා අවුරුදු 15 16 කාලේ මම හිතන්නේ 17ක් විතර ඇති ඉංගලන්තයට ගියා මාස්ටර්ස් ඩිග්‍රී කරන්න. දැන් කැනඩාවෙන් ඉන්නේ. ඉතින් යන්න ඉස්සෙල්ලා අපේ ගෙදරට නිතරම ඉතින් ස්වාමින් වහන්සේලා එනවා. ඔය ඔටෝ ස්වාමින් වහන්සේලා තුන් හතර නමක් ඇවිල්ලා. ඉතින් පිරිත් කියලා. ඉතින් ඒවා ඒ වගේ දේවල් ඒකර කරලා ඔය එක හාමුදුරු කෙනෙක් මේ මේ ලංකාවෙන් ආපු හාමුදුරු කෙනෙක් සුරයක් දුන්නා. මේක දාගන්න බෙල්ලේ කියලා මේ ඉංගලන්තේ ගියාම මේක හොඳයි. එහෙම කියලා සූර්යයක් දුන්නා. ඉතින් මෙයා බාරගත්ත සූර්යයා බාර ගන්න මෙයා කළා පස්සේ හාමුදුරු ගියාට පස්සේ මගෙන් අහනවා මේක මොකටද මේක නෙමෙයි නේද බුදුහාමුදුරු කිව්වේ කියලා. දැන් අපි කවදාකවත් මේවා දේවල් උගන්වලා නැහැ. හැබැයි එයාගේ තේරුමක් තිබුණා මේක මේ ධර්මයෙන් තමයි මේ මේ ආරක්ෂා වෙන්නේ මේ වගේ දේවල් වලින් නෙමෙයි කියන එක. හ්ම්. අර ගෞරවය නිසා බාරගත්තා. මං කිව්වා ඕකයි තමයි තමුන්ගේ හැදියාවෙන් තමයි ආරක්ෂාව වෙන්නේ මේ මේවෙන් මේව දුන්නට කමක් නැහැ ඒ වුණත් හැබැයි ඒ වගේ ගැන ඩිපෙන්ඩ් වෙන්න එපා කියන එක. ඒ ආදර්ශයෙන් තමයි ඉතින් ගොඩක් වෙලාවට ඉතින් ළමයි හැදෙන්නේ කියන එකයි මගේ අත්දැකීම. ඒක හරි. ඔව් ඒ අර ඒක ඔය කියපු කාරණාව හරි අතරම මේ අර මූලිකව අර ඒ පොඩි ළමෙක් 3 4 ළමයෙක්ගෙන් අවුරුදු 3 4 වුණත් ඒ ළමයට කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. එයාගේ පොඩි පොඩි දේවල් අස්පස් කරගන්න එක. ඒ කියන්නේ එයා අතු ගාන්නේ බාගෙට වෙන්න පුළුවන්. ඒ බාගෙට අතු ගාන එක ඇප්‍රීෂিয়েට් කරන්න පුළුවන් වෙනුනේ දෙමව්පියන්ට. එයා බාගෙට හරි අතු ගෑන් බාගයක් හරි අතු ගෑවුණානේ. බාගෙට කියන්නේ බාගයක් අතු ගෑවුණා කියන එක නේද? එහෙම. එතකොට ඒක ඇප්‍රීෂিয়েට් ගන්න පුළුවන් වෙනවා. එයා අස් කරන්නේ බාගෙට වෙන්න පුළුවන්. හැබැයි බාගයක් හරි අස් කරානේ. ඒක ඇප්‍රීෂিয়েට් කරන්න පුළුවන් වෙනවා. එතකොට ඒ එයාගේ කාරණා ටික එහෙම කරගන්නවා කියන එක එක කොටසක්. එතනින් නවතින්න බෑ. එතනින් නවතින්න බෑ. එයාගේ කාමරේ හරි එහෙම නෙමෙයි. ඒකේ තියෙන්න ඕනේ අනිත් අය වෙනුවෙන් කොටසක්. අවුරුදු අපි හිතමුකෝ 3 4 වෙනකොට තමන්ගේ කොටසක් පුරුදු කරන එක වටිනවා. ඊට පස්සේ ඒකත් එක්ක පුළුවන් නම් අනිත් අයගේ වෙනුවෙන් මොකක් හරි කොටසක්. සාලෙත් කියන එකක්. එහෙම එකක්. අපිට මතකයි අපිට පොඩි කන්න අපේ අම්මා අපිට ඒ දවස් කැමැත්තෙනුත් නෙමෙයි හැබැයි අකමැත්තක් ලොකුවට තිබුණෙත් නෑ හැබැයි කරා. ඔය කුසල් අකුසල් බලම හිතන්න නම් එහෙම තේරුමක් තිබුණේ මේ අපිට ඔය අතුගානේව හැම ගේදර අතුගානේවා මිදුල අතුගානේවා එහෙම අපේ අම්මා අපේ අම්මත් මම හිතන්නේ අහගෙනත් ඉන්නවා දැන්. ඒව කෙරෙව්වා. ඒ කාරණා. ඒ කොඩ් මොන මේ මොන වැඩ තිබ්බත් ගෙදර මේ කියන්නේ පාඩම් වැඩ කොච්චර තිබ්බත් ඒ කොටස් ටිකක් තියෙනවා කරන්න. මිදුලතු ගන්නවා, ගෙදර වැඩ ඊට පස්සේ උයන්න සමහරලාට උදව් කරගන්නවා, පොල් ගන්න කියනවා. ඊට පස්සේ ඒ උයන පිහනේවට එහෙම උදව් කරගන්නවා. ඒක අර අම්මා ඒ අර ඒකේ අපි ඉතින් කැමැත්තකිනුත් කරා අකමැත්තෙන් අඬාන එහෙම නෙමෙයි. කැමැත්තෙන් කරා ඒ උනාට කුසල අකුසල් පිළිබඳව හැඟීමක් ලොකුවට තිබුණේ ඒත් කරත් එහෙම කිරීමත් යහපතක්. එහෙම කරන එකත් යහපතක්. ඉතින් ඒ කාරණාවත් හොඳට තේරුම් ගන්න මේ පොඩි ළමෙක් නම් තේ හින්දා පුළුවන් අර කරන්න එයා කරන දේ එයා අපි මේ අර ඒක ඇප්‍රීෂিয়েට් කරන්න ඕනේ. ප්‍රශංසා කරන්න ඕනේ. දැන් කරන්නේ දෙමව්පියෝ දැන් දැන් අර ඉගෙනීම කියන කාරණාව තියෙන ආහා ඔයා කරන්න එපා. ඔයාට ඔය වෙලාවක් නැහැ කියලා හිර කරනවා. මේ ළමයින් ආහා ඔය මේ පාඩම් වැඩ කරගන්න මේ තව වැඩ ඉවර නැහැ කියලා ඒකෙම හිර කරනවා. ඒ ළමයෙක් සාලයක් අතු ගන්නවා කියන එකක්වත් වෙන්නේ නැහැ. අපි ඕකත් දැකලා තියෙනවා සමහර අයගේ ජීවිතවල. ඒ කියන්නේ ගෙදර කට්ටියට මේ උදව් වෙනවා කියලා එකක්වත් සාලයක් එහෙම එකක්වත් නැහැ. ඒ ඔක්කොම අම්මලා කරලා දීලා වැඩ කරන අයත් එක්කලා ඒව කරලා දෙනවා. අර දරුවගේ පැත්තෙන් තනිකර ඔයාගේ වැඩේ බලා ගන්න, ඔයාගේ වැඩේ බලා ගන්න, ඔයාගේ මේ අධ්‍යාපනය බලා ගන්න කියලා තමන්ගේ වැඩේ බලා ගන්න කියන මානසිකත්වයක හිර කරනවා. තමන්ගේ දේ තමන්ගේ වැඩේ බලා ගන්න මානසිකත්වයට කරනවා. අම්මා තාත්තා ඉන්නේ ඒ මේ දරුවාගේ වැඩේ කරගෙන යන්න උදව්වට. කියලා හිර කරනවා. එතකොට ආත්ම ඒකට කියන්නේ ආත්මාර්ථකාමීත්වය හිර කරනවා. නොදැනුවත්වම ආත්මාර්ථකාමීත්වය හිරනවා. ඒකේ පස්සේ ප්‍රතිඵල විදියට තමයි අර ඩිපෙන්ඩන්සි කියන එක හරිනේ. පස්සෙත් ඒ බලාපොරොත්තු වෙනවා අම්මා තාත්තා මේ දේවල් මට මෙහෙම කරලා දෙන්න ඕනේ. ඇයි බැරි අම්මට මේක කරන්න බැරි ඇයි මෙහෙමයි කියලා ඉවරලා ඒක බලෙන් ගන්න විදියකට එන්නේ වොන් ඔක්කත් එක්කනේ. එතකොට ඒ කාරණාවේදී එයා අනිවාර්යයෙන්ම මම එකයි මන්නම් කියන්නේ කියන්නේ අපිට ඒ පාසලේ වැඩ කියන ඒවා සම්පූර්ණයෙන්ම ඉවර වෙලා තියෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන් ඒකට වඩා ඒක ඒක ඒක වැදගත් හැබැයි දවසේ විනාඩි 15ක් හරි 20ක් පැය භාගයක වගේ අනිත්‍යයේ යහපත පිණිස ගෙදර අනිත්‍යයේ යහපත පිණිස වෙන්නා වූ කටයුත්තක් එයාගෙන් වෙන්න ඕනේ. ඒක වෙන්න ඕනේ. ඒක ඒක අර හොඳම වැඩේ තමයි අපි හිතමු ගේ අස් කරලා අතු ගන්නවා වගේ එකක් ඒක ඔක්කොම ඒක එන්න ඕනේ. ඔක්කොම එන්න ඕනේ. හැමෝම එන්න ඕනේ. පොඩි එක්කෙනාගෙන් හතර දෙනා අපි තුක අම්මා තාත්තා දෙන්නම නැතක් කමන්නේ. දෙන්නගේ එක්කෙනයි දරුවෝ ඔක්කොමත් එන්න ඕනේ. අන්න ඒ වගේ කොන්නකේ ඉඳන් අස් කරනවා. මෙහෙම. අන්න ඒ වගේ ඒ වගේ ඊට පස්සේ සෙනසුරාදාට ඉරිදාට වගේ අපි හිතමුකෝ මේ එලි එලි මහනේ ඒවා ගස් හිටෝනේ ඒවා පැලවලට වතුර දාන ඒවා ඒවා කොනක ඉඳන් ඔක්කොම එන්න ඕනේ එතකොට එක එක්කිනාට එක එක ඔයා මේක කරන්න, ඔයා මේක කරන්න, ඔයා මේක කරන්න කියලා අර මේ කටයුත්ත කෙරෙන්නත් ඕනේ. කරන ගමන් කියන්නත් ඕනේ බලන්නකො කොයිතරම් හොඳයිද මේ පහසු වේද එතකොට මේ මේ අනිත් අයට කියලා අර එයාගෙන් අර කියන්නේ අනිත් අයට මේකෙන් ලොකු යහපතක් වෙනවා ඔයා කරන දේ ලොකු උපකාරයක් වෙනවා කියලා එයාගේ ඊට සතුටු කරලා ගන්න එකක් තියෙන්න ඕනේ. ඒ දවසේ අපි හිතමුකෝ පැය භාග කියන එක ඒ වෙනුවෙන් ඒ කියන්නේ ඉගෙන ගන්න වෙලාවෙන් පැය භාගෙ අඩු වුණා කියන එක ප්‍රශ්නයක් නැහැ. ඊට වඩා දෙයක් මේ දරුවගේ ජීවිතේ වැඩෙනවා. එයාගේ ජීවිතේ සැහැල්ලුව සතුට කියන එක පරාර්ථකාමීත්වයත් එක්ක සැහැල්ලුව සතුට පළල් හිතක් සකස් වෙනවා නම් එයායි කොහොමත් අධ්‍යාපන හැකියාව අනිත් පැත්තේ දියුණු වෙනවනේ. ඇයි අකුසලයට ගිහිල්ලා හිර වෙන ගතිය එයාගේ එන්නට අඩු වෙනවන්නේ නේද? ආත්මාර්ථකාමීත්වයේ අඩු වෙලා පරාර්ථකාමීත්වයේ වැඩෙනවා කියන්නේ අකුසලයකට අකුසලයක හිත පටු වෙලා හිර වෙන ගතිය අඩු වෙනවා. පීඩාවෙන් ඉන්න ගතිය අඩු වෙනවා යාගේ ජීවිතේ. ඒකත් එක්ක යාගේ කොහොමද අධ්‍යාපන හැකියාව වැඩි වෙනවා. ඒ හින්දා අනිවාර්යයෙන්ම පැය භාගයක්වත් මේ ඒ වගේ තියෙන්න ඕනේ මේ කට්ටිය එකතු වෙලා කරන දෙයක්. එකතු වෙලා ඒ දරුවගේ දෙයක් නෙමෙයි දරුවන්ගෙන් අනිත් අයට යහපත පිණිස. gedara පොදු යහපත පිණිස වෙන්නා වූ මොකක් හරි දෙයක්. බැරි නෑ නේද මේවා? නෑ පුළුවන් කරන්න හඳුරන්නේ බැරි කමක් නෑ පුළුවන් සයනස බැරි නෑ නේද සුදේශ් පුළුවන් නේද පුළුවන් සයනස පුළුවන් සයනස ඔය දැන් දරු සුදේශත් පුළුවන් දැන් දරු තුන්දෙනෙක් ඉන්නවනේ ඔය එක එක්කිනාට පුළුවන් කටස් දීලා ඔයා මේක කරන්න බාම් බලන්නකෝ මල්ලි ඒක කරනකොට කොයිතරම් පහසුයිද නේද නැත්නම් අපිට මහන්සි වෙලා දැන් ඒකත් කරන්න වෙනවනේ කී කී එක එක යන අප්‍රීෂিয়েට් කර කරනේ ඇත්තට එහෙම කරනවා සයනස ඇත්තට අපේ ගෙදර එහෙම දැන් දැන් දුවර දුවගේ කාමරේ අතුවා ගන්න සුද්ධ කරන්න ඒව ටික දීලා තියෙනවා දැන් පුතා සනස් එහෙම කරන දැන් ගේම දැන් අස් කරනකොට එහෙම සනස් දැන් බාරයා එහෙම මේ හැමෝටම චූටි චූටි වැඩ දෙනවා ස්වාමීන් එහෙම දේවල් එහෙම කරනවා <laughs> එහෙමයි ඒක කරන්න ඕනේ ඒක ලොකු ප්‍රවණතාවක් ඒක ඒ කරනවා කියන එක ලොකු ප්‍රවණතාවක් දැන් ඕක කරන්නේ නැති කොටසක් ඉන්නවා එහෙම ඉන්නවනේ සමහර දෙමාපියෝ ඉන්නවනේ මම දැකලා තියෙනවා දැන් මම අර කියන්නේ අපි ළඟ ඥාති අපි එහෙම දැකලා තියෙනවා ඒ දරුවන්ට කිසි දෙයක් දෙන්නේ නැහැ. එහෙම කරන්නේ. ඉගෙනීම ඉගෙනීම කියලා හිර කරනවා. ඉතින් කිව්වට කුසල අකුසල තේරෙන්නේ නැති එකක් තියෙන්නේ අම්මා තාත්තට. ඒකෙන් එයා යහපතක් නෙමෙයි කරන්නේ. ආත්මార్థකාමීත්වයක ඒ දරුවෝ හිර කරන එකක් කරන්නේ. එහෙම. සුදේශයේ තියෙන පළවෙනි පියවර. දෙවෙනි පියවරේ තමයි ඒ කරන ගමන් එයාව ඒකෙන් කොයිතරම් අනිත් අයට යහපතක් වෙනවද කියන කාරණා කිය කිය කියමින් ඒකෙන් සතුටු වෙන්න හිතක් හදන එක. දෙවෙනි පියවර. එහෙමයි. එහෙමයි. ඒකේ බලන්න අපි හිතමුකෝ ඔයා මේක අස්කාරට පස්සේ කොයිතරම් පහසුයිද අම්මට මේක කොච්චර පහසුවක් දැනනවද? මේ ඔයාට මෙච්චර උදව් අම්මා කරනවනේ. ඒ කියන්නේ අම්මා මේ වගේ ගොඩාක් ಗುಣ තියෙනවා අම්මයි ගුණ යහපත්කම් කියලා ඔයා කරන දේෙන් ඒ අම්මට කොච්චර පහසුවක් වෙනවද කී කිය අර. දැන් අම්මා කියන තමන්ට කියා ගන්න බෑ. දැන් ඔකට අපි හිතමුකෝ භාර්යාව කරනවා නම් සුදේෂ්ට කියන්න පුළුවන්. ගෙදර අනිත් අයට මල්ලිට කොයිතරම් පහසුවක් වෙනවද කියන එක කියන්න පුළුවන්. මල්ලි කරනවා නම් අක්කට අනිත් එක්කෙනාට කොයිතරම් පහසුවක් වෙනවද කියන එක කියන්න ඕනේ. කියලා. එතකොට සතුටුයි නේද? එයා සතුටින් ඉන්නවා දැක්කාම ඔයාටත් නැත්තම් නේද පවු නේද? එයා මූණේ ළඟ ඉන්නවා දැක්කොත් අමාරුවෙන් ඔයාටත් දුකයි නේද කියලා අර ඒ වගේ සංවේදීතාවයත් එක්ක පරාර්ථකාමීත්වය හදන්න ඕනේ මානසිකත්වයේ. එහෙමයි. එහෙමයි. ඒකට එන්න පොඩ්ඩක් අඩු කරනවා නම් තමයි අර රිවෝඩ්ස් කියන්නේ ඕනේ නේ. මොනවා හරි අර එක එක පොඩි පොඩි දේවල් අරක ඒ මේවා දෙන්න අරක දෙන්න මෙයා ඔය හරියනම් මේක මේ විදිහට කරොත් මෙහෙම දෙයක් දෙන්නම් කියලා ඒක ඒක දීම අවශ්‍යතාවය තියෙන්නේ ඒකට එන්න අකමැත්ත තියෙනවා නම් අකමැත්ත නැති කරගෙන එනවා නම් ආයේ එහෙම මොකුත් දෙන්න ඕනේ නැහැ ඒත් හැබැයි ඇප්‍රීෂিয়েට් ඇප්‍රීෂিয়েට් කරන්න පුළුවන් වෙනෝනේ අමුතුවෙන් දෙයක් නොදුන්නට වචනේ ඇප්‍රීෂিয়েට් කරලා නේද එහෙම ඒ වගේ ඒ වගේ දෙයක් තියෙන්න ඕනේ අපි බලමු එක එක කාරණා කොහොමද කරන්න කියලා තව විස්තර විදියට හොඳයි ඒ කාරණාව. තව මොකද්ද කියන්න තියෙන්නේ? පොඩි උදාහරණයක් ඔන්න මම දෙන්නම් මේ අනිකාගේ පොඩි ළමයි දරුවෝ ඉන්න හන්දා. ඉතින් මගේ දරුවෝ නම් දැන් අවුරුදු 40 ගණන් වල ඉතින් පොඩි කාලේ අවුරුදු 5 6 10 8 විතර වෙනකොට මම කාර් හදනවා හැමදාම. මේ කමගේ කාර් හැමකොම හදුවේ ගෙදර. ඉතින් ඒ කරනකොට මම මේ ළමයි දෙන්නම එකව කරගන්නවා පිරිමි ළමයි දෙන්නෙක්. ලොකුම වාදකයේ තිබුණේ මගේ මේ භාර්යාවගේ රජිනිගෙන් ආ ඔ මේගොල්ලෝ මේ තෙල් ගා ගන්නවා ග්‍රීස් ගා ගන්නවා රේ මේ කියලා ඉතින් ලොකු ඒක තමයි බාධකය. ඉතින් මං කියේ ඔය පෙට්‍රෝල් ටේකින් ඕක සුද්ධ කරන්න පුළුවන් කියලා කොහොම හරි ගෙනියනවා. ගෙනිල්ලා මේගොල්ලෝ සෙල්ලම් කර කර ඔය දෙන්නගේ දෙන්න ග්‍රීස් ගාගෙන මඩ කරි වගේ තමයි ඇතුළට එන්නේ. ඉතින් පෙට්‍රෝල් ගාගෙන සුද්ධ කරන්න ඕනේ. හැබැයි ඒගොල්ලෝ ඉගෙන ගත්ත දේවල් ඉතින් කාර් හදන්න ඒක දේවල් ඉගෙන ගත්තා. ඊට පස්සේ ටික අවුරුදු 4 5 වෙනකොට ඒගොල්ලෝ මේ ඒගොල්ලන්ගේ යාළුවන්ගේ කාර්වල තෙල් මාරු කරනවා. ඒවත් කරලා දෙන්න කොට. මට ලොකුම දේ මේගොල්ලන්ට ලැබිච්ච දේ තමයි මේ කොන්ෆිඩන්ස් එක. ඒගොල්ලන්ට තියෙන මට පුළුවන් දැන් මේ කාර් හදාගන්නත් පුළුවන්. හැම දෙම කරන්න. ඉතින් ලොකු පුතාට දැන් අවුරුදු 45ක් විතර යගේ පොඩි දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒත් අවුරුදු 10ක 12ක. ඒගොල්ල තමයි ඔක්කොම ටයර් මාරු කරන්නේ. අර ඒගොල්ල ඉගෙන ගත්තා වගේම ඒගොල්ලන්ට පුරුදු කරලා දෙනවා මේක. ඒ කොන්ෆිඩන්ස් එක දෙනවා මේ ළමයින්ටත්. ඉතින් ඒ කොන්ෆිඩන්ස් මට හිතෙනවා අර අර මේ අර රිවෝඩ් එකටත් වැඩිය ඒගොල්ලෝ දන්නවා හරි මට දෙයක් කරගන්න පුළුවනි කියලා. ඒක අතර කාලයකට ඒගොල්ලන්ගෙන් මේ ප්‍රතිබිම්බලා තියෙනවා මට මට තේරෙනවා ඒක. ඒක ඒක පොඩි කාලේ දීපු මේ එක. හරි ලස්සන අදහසක් නේද ඒක? ඒක තමයි. ඒක හරි ලස්සන අදහසක්. තමයි උමනාව කන්නේ. ඒ දෙන්නම යාට කියන්නේ නැති බැරි නෙමෙයි මට ඇති හැකි මට කළ හැකි කෙනෙක් මට පුළුවන් මේක කරගන්න කියලා නේද? ඒක තමයි. ඒක. ඇත්තට ඕක හුඟක් අය අම්මලා තාත්තලා කඩනවනේ ආහා බෑ බෑ ඔයාට බෑ පොඩි දෙයක් කරනකොට මම මම හුඟක් අයගේ මේ දැකලා තියෙනවා මං හදලා තියෙනවා. එහෙම කියන්න එපා කියලා. කවදාකවත් කියන්න බෑ. බෑ බෑ ඔයාට ඕක කරන්න බෑ කියලා දැන් මෙහි දානේ හදගෙන දානේ බෙදන්න යනකොට මේකට ගන්න මේ වත්තේ ඉන්නවා පොඩි දරුවෝ දෙන්නේ. ඊට පස්සේ ආහා ඔයාට දානේ බෙදන්න බෑ කියලා මුලින් එහෙම කියනවා. ඊට මං කිව්වා නෑ නෑ බැරි නෑ බෙදපුවාවේ. චුට්ටක් හැලුණට කමන්නේ. ඒක පියදාලා දාන්න පුළුවන්. එයාට 100%ක් අපි කරන විදිහට කරන්න බැරි වෙන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඇත්තටම ඊට පස්සේ දරුවෝ ඊට මං කියපු හින්දා බෙදනවා. දැන් අගේට බෙදනවා ඉතින්. ඒ කියන්නේ පොඩි මොන්ඩිසෝරි යනවා. ඒ වුණාට එයා දානි බෙදන්නේ ඒ දැන් පුළුවන්. එතකොට ඒකේ දෙමාපියන්ගේ තමයි හිර කරන්නේ. බෑ බෑ ඔයාට බෑ. හා හා ඔයා පැත්තකට එන්න. අපෝ ඔයාට බෑ අතු ගන්න. ඔයාට බෑ මේක කරන්න. ඔයාට බෑ මේක කරන්න කියලා අපි අර ඒ කට්ටියවගේ කොන්ෆිඩන්ස් එක නැති කරනවානේ. ඒක තමයි වෙන්නේ ලොකු වුණාමත් අර දෙමෝපියන්ගෙන්ම බලාපොරොත්තු වෙන මේ ආමල බලාපොරොත්තු වෙනවා. ඔව්. ඒ කන්ෆිඩන්ස් එක නැති නොකරින්තු කරපු ටික ඇප්‍රීෂিয়েට් කරන්න පුළුවන් වෙනවා. කරපු ටික ප්‍රමාණවත්නේ. එයාගේ ඇඳුම බාගෙට හරි සබන් චුට්ටක් ගාලා හොදගත්තොත් බාගෙට සබන් ගාලා හරි ඒත් කමක් නැහැ. පස්සේ කාලෙක එයා ඒක හොඳට හොදගන්න තේරුම් ගන්න ඉවනේ. ඒක එයාට දෙන්න ඕනේ. බාගෙට නම් අතු ගන්න බාගයක් හරි අතු ගෑවුණානේ. ප්‍රශ්නයක් නැහැ. ඒක එතකොට එයා ඒක ඇප්‍රීෂিয়েට් කරලා එතනින් එහාට එයා සමහරවිට ඊළඟ දවස් කරලා ඊළඟ හොඳියට කරන්න පුළුවන්. අපි දවස් ගාණක් මෙයාගේ යමක් මගහැරෙන නම් එයා කරන දේ එයා කරන කාර්ය අපි මොකද්ද ඇප්‍රීෂিয়েට් කරලා ප්‍රශංසා කරලා ඔයා තව මෙන්න මේ ටිකක් මේ විදිහට කරන්න තමයි වඩා හොඳ කියලා පෙන්වන්න පුළුවන් නේ. කොටසක් කෙරෙන්නේ නැත්නම් යාර නොපෙන්න පැත්තක් තියනවා වගේ පේනවනම් තියෙන එක ඇප්‍රීෂিয়েට් කරලා අර ඒකෙන් හිත සතුටු කරලා තමයි එයාට අර කාරණාව දෙන්න ඕන. ඕක කියනවා කවුද ස්වාමීන් වහන්සේ නමක් කියනවා අවවාද දෙනකොට මේ අර ඒක මොකද්ද සෑන්ඩ්විච් තියරිය කියලා. මම හිතන්නේ කලින් අචාන් බ්‍රහ්මවංශාද නේද කියන්නේ. ඔව් සෑන්ඩ්විච් තියරිය. සෑන්ඩ්විච් තියරිය කියලා එතකොට අපි කෙනෙක්ට අවවාදයක් හරි මොකක් හරි අඩුපාඩුවක් කියනකොට දැන් පාම් පෙත්තක මැද්දේ පාම් පිටි දෙක කියන එක සාමාන්‍යයෙන් දැන් සෑන්ඩ්විච් එකක් අද්දි පාම් පාම් පෙත්තට නෙමෙයිනේ කැමති ඇතුලේ තියෙන ඒවානේ කැමතිනේ. මැද තියෙන කොටසේ තමයි ඒ කන්න කැමති දේවල් ටික තියෙන්නේ. පාන් බෙත් එක අර ඒකත් එක්කලා ඉතින් කන්න ඕනේ හින්දා කන එකක් තියෙන්නේ. එතකොට ඒ වගේ කෙනෙක්ට අවවාදයක් කරනකොට කෙනෙක්ගේ අඩුවක් පාඩුවක් පෙන්ලා දෙනකොට සැන්ඩ්විච් තියරිය ගන්න කියනවා මුලින්ම ඒ කියන්නේ දැන් එතනද කියන්නේ අඩුපාඩුව අඩුපාඩුව කියන්න කලින් එයාගේ ගුණයක් දෙකක් කියලා ප්‍රශංසා කරනවා. ඊට පස්සේ මැද්දෙන් මෙන්න මේ කාරණාවත් ඒතකොට දැන් ගුණයක් දෙකක් කියලා ප්‍රශංසා කරද්දී මෙයාගේ හිත හැඟීම ඇති වෙනවා ඒක අහන්න. අර කැමැත්තෙන් ඇති වෙනවා. පීතම් පොඩි ළමයාට අතුගානිකේ බාගෙට හැමදාම අතුගානවා නම් බාගෙට අතුගාන එකෙන් වෙන යහපත ගැන කියලා ප්‍රශංසා කරනවා මුලින්. කොයිතරම් දෙයක්ද පහසුවක්ද මේ කුණු මෙහෙම අයින් වුණාම බාගෙට සෙල්ලම් අනිත් අය සෙල්ලම් කරන්න පුළුවන්. දවට කියන්න පුළුවන් එකනේ. අනිත් දරුවන් සෙල්ලම් කරන්න පුළුවන් අම්මට ලොකු උපකාරයක් වෙනවනේ. ඔයා අම්මා ඔයා අපතරම අම්මට ආදරේ කියලා උඩට පේනවනේ අම්මට තාත්තට කියලා ඒ වගේ දේවල් කියලා එයාගේ හිතට ප්‍රශංසා කරන්න පුළුවන් දැන් බාගෙට අතු ගානකේ අතු ගාන බාගෙ ගැන එතකොට එයාගේ හිත ඒක අහන්න නැමුණම අර මැද්දෙන් කියනවා මේකේ තව මෙන්න මේ පුතා මෙන්න මේ ටිකත් මේ විදිහට කරානම් තමයි මේක හරි ලස්සන වැඩේ කියලා ඒක මැද්දෙන් කියනවා අඩුපාඩුව පෙන්ලා දෙනවා පෙන්ලා දීලා ඒක අපි හිතමුක කරාට පස්සේ ආයෙ පාරක් ඒකට වෙනම ප්‍රශංසාවක් එන්න ඕනේ කිරීම සම්බන්ධයෙන්. අන්න එහෙම. එතකොට දෙපැත්තෙම අඩුපාඩුව මැද්දේ දෙපැත්තෙම ප්‍රශංසාවල් දෙකක්. එක යන්නේ. එතකොට බොහොම කැමැත්තෙන් වැඩේ යනවා. ඒව ඒ කරනවා. ඔය ආනන්ද මහත්තයා කියපු කාරණා හරිය. ඒ කන්ෆිඩන්ස් එක හදන්න ඕනේ. ඒ ඒ විදිහට. ඒ කියන්නේ දැන් කරන්නේ කන්ෆිඩන්ස් එක නැති කරනවා ළමයින්ගේ. ආ ඔයා පැත්තකට වෙන්න. ඔයාට බෑ. ආ කියලා උල නැති කරනවා. කියන්නේ එකතු වෙන්න කැමති නැති කරන එක කරන්නේ. ලංකාවේ නම් වෙලා තියෙන්නේ මොකමයි හාමුදුරනේ මේ කාටවත් වැඩක් කරගන්න බැරි ඕකමනේ. ඔව් මුදුම ප්‍රශ්නයක් ඇත්තට ලොකු ප්‍රශ්නයක් අපි මට එච්චර දැන් කිව්වට පස්සේ තමයි පැත්තේ මතක් වුනේ ලොකුම ලොකුම අඩුපාඩුව දෙමාපියන්ගෙන් දරුවන්ට කරන ලොකුම අපරාධයක් ඒක. ආ ඔයා පැත්තකට වෙන්න ඔයාට බෑ කියලා ඉවරලා ඒක මේ එයාව පැත්තකට කරවීම එහෙනම් එයාගේ අඳුරනේ අඩු ගානේ ළමයින්ට ඊට දෙනවා ගිහිල්ලා ඔය මේ තනකොළ කපන්න හරි මොකක් කීයක් හරි හම්බ කරගන්න ඒවෙන් ලංකාවේ කිසි දෙයක් නැහැ නේ ගෙදර ඉඳලා කවන කෝන විතරයි කාර්යකුත් දෙනවා එකක් ගිහලා අප්ප ගන්නවා කවර්ත කතාවත් කාට හරි මොකක් හරි වැරද්දක් කරනවා කිසිම කොන්ෆිඩන්ස් එකක් බිල්ඩ් අප් කරන්න දෙන්නෙම නැහනේ ඒක වැරදි. කාලෙන්ද අර වෙන දේ ඇති හදන්නේ අපේ මේ අර මේ කට්ටිය කියන්නේ ආ ඕක කරන්න එපා ඕක කරන්න එපා උඩ පයින් එපා ගහට නගින්න එපා ඕක එපා කියන එකම කරන්නේ. ඒකනේ. ඒක වැරදි. ඒ කාරණාවේ ඒ කාරණාව ඉතින් අම්මලා සමහරලාට වැඩි ආදරේ හින්දා තමයි දරුවෝ රැක ගන්න වගේ ওই කාරණා කරන ඒක ඒ දරුවන්ට කරන අයහපතක්. ඒක නම් ඇත්ත. දරුවන්ට කරන ලොකු අයහපතක්. මෙහෙමම මෙහෙමම දැක්ක ගමන් හදනවා. අර පොඩි ළමයි ගිහින් මං ඇදුවා නැත්තම් ආ පැත්තකට එන්න කියලා කියන්න පටන් ගත්තා. මං කිව්වා එහෙම කියන්න එපා. එයා පුළුවන් විදිහට බෙදපුවාගේ. එයා දැන් දැන් අපි හිතමුකෝ දැන් අදත් ඒ මොන්ඩිසෝරි ළමයා අද අදත් මං හිතන්නේ බෙද සම්බෝල බෙදුවා. අද සෙන්සුරාදන් එයා හිටියා. සම්බෝල බෙදද්දි සම්බෝල පොඩ්ඩක් වැටුණා. ඉතින් ප්‍රශ්නයක් නෑ. දැන් ඒක දැන් අම්ම තාත්තා මොකුත් කියන්නේ නැහැ රම්බෝල් ටිකක් ගන්නවා කියලා. ඒ කට්ටිය ටක් ගාලා ඒක පිය දාලා දානවා. අපි මොකුත් කියන්නේත් නැහැ. එතකොට ළමයාට ප්‍රශ්නිකුත් නැහැ. නේද? ඉතින් එහෙම. ඉතින් මේ මේ විදිහට ප්‍රශංසා කරද්දී මම ප්‍රශංසා කරන්නේ මම මොන දිහා බලලා hina වෙනවා. ඒතර ඒක තමයි ඊළඟට කරන මම ප්‍රශංසා කියමු. ඒකත් ප්‍රශංසාවක් නේ. ඔව් එකක් ප්‍රශංසාවකටයි යයි. හොඳයි. එහෙනම් තව මොන හරි කාරණාවක් කියන්න තියෙනවද නැත්නම් ඊළඟ දවසේ තව මේ පිළිබඳව තමයි විස්තර විදිහට එක එක උදාහරණත් එක්ක යන්න කල්පනා කරන්නේ කාටද මොන හරි කියන්න තියෙනවද අවසරයි ස්වාමීන් වහන්සේ මේ මට එක සිද්ධියක් දැන් අවුරුදු 4කට 5කට ඉස්සෙල්ලා මේ ගියා අපි මේ ඥාති ගෙදරක බණ ගෙදරකට ගියා ඒ බණ ගෙදරකට යනකොට යනකොට පුතයි මගේ මිනිබිරි ඒ දෙන්න තමා ගියේ දුව ආවෙත් නැහැ. ඊට පස්සේ දැන් මේ මම ගෙදර දැන් මේ දැන් එයාගේ සමවයස් අය කට්ටිය ඉතින් පිරිමි ළමයි ගෑල් ළමයි ඉතින් කාමරයකට වෙලා මේගොල්ලෝ තෙල්ලම් කරනවා. තෙල්ලම් කරලා කොට්ට උඩ දාලා ෂීට් මේවා කරලා අරවා බිම දාලා ඒවා මේවා මං එද්දි පස්සේ මං මේගොල්ලන් නිකන් තදින් <laughs> මම කිව්වා ඇයි මේ මේක මේ මේ තියන්න බාන කොච්චර ලස්සන කාමරයක්ද මෙතන තියලා තිබුණේ මේ ලැජ්ජයි නේද මේක රස කරන්න තිබ්බ විදිහට තියන්න එක. ඉතින් තව පිරිමි ළමයි දෙන්නෙකුයි පිරිනවන තුන් දෙනෙකුයි තව ගෑන් ළමයි අපේ එක්ක නැතේ ගෑන් ළමයි තුන් දෙනෙක් විතර හිටියා. පස්සේ මෙයාලා විජහට දැන් බයටම වගේ <laughs> ඒවා අදිනවා අස් කරනවා. දැන් ඉතින් මේ මගේ මිනිබිරිට <laughs> මේ එහෙම කන්නේ මෙයා ඉතින් අත් දෙක උකුලෙන් තියාගෙන මෙයා බලාගෙන හිටියා. ඊට පස්සේ මං කිව්වා ගෙනවා ගිහින් කොස්සක් කියලා. මං ඉතින් සැර වුණා. පස්සේ සැර වෙච්චාම දැන් මෙයා කොස්ස තියෙන තැන දන්නෙත් නෑ. ඊට පස්සේ අර පිරිමි ළමයෙක් දුවලා ගිහින් එයා කොස්ස ගෙනහලා මං කිව්වා දෙනවා. දෙන්න නංගිට දෙන්න නංගිට දෙන්න අතු ගන්න කියලා මං කිව්වා. ඉතින් දැන් අර අර කොස්ස අරගෙන මට අර ලැජ්ජයි. කොස්ස අතන කොනේ ඉඳලා අතු ගන්න මේ කොනට මෙහෙම ඇදගෙන එනවා. ආයේ යනවා. ඊට පස්සේ මං ඉතින් මොකුත් දැන් <laughs> කියන්න ගියේ නෑ. ඊට පස්සේ මං කිව්වා එයා ඒ ටිකක් නංගි අතු ගෑවනේ ආ පුතා අතු ගන්නකො කියලා අර ලොකු පිරිමි ළමයෙක් හිටියා. පස්සේ ඉතින් එහෙම අතු ගාලා. ඉතින් ඇත්තෙන්ම මේ දැන් ඊට පස්සේ මං අපේ පුතාට කිව්වා පුතා මේ මේ මේ ළමයින්ට මේ අතුපතු ගන්න හරි මේ පුංචි ඉදලක් ඔස්සක් කරගෙන හරි මම පුරුදු කරන්න ඕනේ. එහෙම නැත්තම් මෙයාලට මේක තේරුමක් නැහැනේ කියලා යව් ඔව් අම්මා මං එහෙම කරන්න තමයි ඉන්නේ කියලා. ඉතින් දැන් ඒ වගේ වැඩ හොඟ මේ අඩුයි. ඉතින් ඇත්ත වශයෙන්ම මම ඒ වගේ තැන්වල මං ඉතින් වැඩි දැන් කෙනෙක්ගේ මං හිත පාරන්න එහෙම කරන්න එහෙම යන්න කැමතිත් නැහැ. මං ඉතින් මට අවස්ථාවක් ලැබුණොත් මං ඉතින් ඒක ළමයාට ඉතින් ඒ තරම්ම සැරවැර වෙන්නේ නැතුව ඉතින් අර උපාය මාර්ගයෙන් ඒ වගේ දෙයක් හදාගන්න ඉතින් උත්සාහ ගන්නවා. ඉතින් ආයේ තව එකක් තිබුණා දැන් ටොයිලට් යන්න කොමන්ඩ් එකට යන්න නැතුව එළියට යන කෙනෙකුත් ඉන්නවා. ඊට පස්සේ දැන් කිව්වහම කියන්නේ අම්මා එයා යන්නේ එයා එහෙම තමයි මෙහෙමයි කියලා. ඊට පස්සේ මං ගිහිලි වෙලා දැන් අම්මා නෑ ගෙදර. අම්මා ගිහිල්ලා. දැන් ඒ වෙලාවේ මං කරපු වැඩේ මං ඉතින් ටිකක් තදින් ගේනවා මෙහාට කොමෙන්ට් එක මේ කියලි වෙලා දැන් ඒක තිය තියලි වෙලා දැන් අඬනවා මේ ළමයා අර එළියට ගිහිල්ලා ඒ ජරා කරන්න දෙන්නේ නැති හින්දා පස්සේ මම ගෙනල්ලි වෙලා කිව්වත් මේ ටීවී බල බලා ඊට පස්සේ මං ඒත් කමන්නේ දැන් මේක මේකට හුරු කරන්න ඕනේ මං පස්සේ ටීවී එක ඉස්සරහින් අර ගෙනත් තියලා ඉතින් දැන් ළමයා ගිහිල්ලා වෙලා මං කිව්වා දැන් යන් සෝදන්න කියලා දැන් සෝදගෙන ඇවිල්ලා දැන් කොහොම දවස් දෙක තුනක්ම මම දැන් මෙයා දැන් දැන් ඒවා මෙයා මේවා කරපුවාම ඉතින් අර වෙන කවුරු හරි දැන් අම්මා අම්මට වෙලාවකුත් නැහැ අම්මගේ වැඩ රාජකාරි වලට ඉස්කෝලේ වල යන්න අරවා මේවා කටයුතුනේ ඊට පස්සේ මං කීවා මේ අනිත් ආච්චිට ඒව කරන්නත් බෑ මං කරන්නෙත් නෑ ඇයි මේක යනවා කියලා වෙලා ඉතින් ඇත්ත වශයෙන්ම මං ඒ ඉන්න දවස් ටිකට ඒ ළමයාට පුරුදු කළා මං දුවට කිව්වා දුව දැන් මෙයාව එහාට යවන්න එපා ඕන් දැන් මම මෙතන කියලා මං දැන් කොහොම හරි අර මේ මේ මොනවද ටොයිලට් එක ගාව ඉස්සරහින් දැන් මේක තියාගෙන එයාට බැසිකිලි පහසුකම් ලැබෙන විදිහට කටයුතු සලස්සලා හරි ගැස්සුවා. ඉතින් ඇත්ත වශයෙන්ම ඒ වගේ අපි මේ ළමයිව ටිකක් හැඩගස්සන්න ඕනේ. එහෙම නැත්නම් ඒ ළමයි එහෙම නුනොත් එහෙම ඉතින් ළමයි හරි කරදරයි පවුච් කියලා හිතනවා. ළමයි ඉතින් අසරණයි ළමිනේ තේරුමකුත් නැහෙනේ. ඉතින් අන්න ඒ හින්දා අපි ඒ වගේ තැන්වලදීත් ඉතින් ඇත්ත වශයෙන්ම ටිකක් අර හැඩගැස්වීම ගැන චුට්ටක් බලන්න ඕනි කියන අදහස මට මේ අවස්ථාවේදී මේ වෙලාවේ මෙතෙන්ට ආවා හිතට. ඒක හරි. එතකොට මේ ඒක දැන් අර ඒ දරුවෙක් රතු ගන්න දන්නේ නැති කාරණාව තියෙන ඒ අම්මා තාත්තා ඒකට හා හා ඉගෙන ගන්න වැඩවලටම යොමු කරලා. يعني ගේ රතු ගෙදර රතු ගන්න කියන එකවත් ඒ ළමයට කරලා නැහැ. එහෙම එකක්. එතකොට ඒ ලොකු අපරාධයක් ඒක. ළමයාගේ ජීවිතේට කරන්නා වූ ලොකුම අපරාධය ඒක තේරෙන්නේ නැහැ යා. ළමයා ආත්මාර්ථකාම ඒකේ වෙන්නේ ගේ අතු ගෑවෙනවද නොගෑවෙනවද කියන එක නෙමෙයි. ආත්මාර්ථකාමී මානසිකත්වයක තුල ළමයාව සිර කිරීම. ඒකයි අපරාධය. අකුසලයක මානසිකත්වයක ළමයාව සිර කිරීම. තමයි කරන අපරාධය. ඒ අපරාධය තමයි ඒ වළක්වන්න ඕනේ. එතකොට බලය පාවිච්චි කරොත් එහෙම යම්කිසි වෙලාවක සමහරවිට බලය පාවිච්චි කරන්න වෙනවනේ. බලය පාවිච්චි කිරීමේදී එයාගේ හිතේ අකමැත්තක් හට ගන්නවනේ. අනිවාර්යෙන් හිතේ අකමැත්තක් <laughs> හට ගන්නවා. ඒක අකමැත්තත් එක තමයි ඒ කාරණාව කරන්නේ. එතකොට ඒ ගැන එයාගේ හිතේ අකමැත්තක් තියෙනවා. ඒක නැති කරන්න අනිවාර්යයෙන්ම ප්‍රශංසාව පාවිච්චි කරන්න වෙනවා කිසක. ඔළුව අත ගන්න එකක් ප්‍රශංසා කරන එකක් ඒක රිවෝඩ් එකක් මොකක් හරි මොකක් හරි විදියකින් එයාගේ හිතේ ඒ කියන්නේ ඒකෙන් ඇතිවෙච්ච අපහසුව නැති වෙලා සතුටක් ඉපදෙන එකක් තියෙන්න ඕනේ. බලය පාවිච්චි කරොත්. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. නැත්නම් බලය පාවිච්චි කරලා ටික දවසක් කරගෙන ගියොත් එහෙම අකමැත්ත කියන එක වර්ධනය වෙලා ඒ ඒ බලයට වඩා අභිභවයන්න බලයක් එයාට හම්බෙච්ච වෙලාවක මේක කඩාගෙන යනවා. ඉතින් <coughs> බලය පාවිච්චි කරන හැම වෙලාවකම පිටි ඒක බලය වැඩේ උනාට පස්සේ ආය එයාගේ හිත සතුටටපත් වෙන එකක් තියෙන්න ඕනේ හිතේ. එතකොට ඒක දිහා හැරිලා බලද්දී යාට සතුටක් තියෙනවා. අන්තිමේදී අර මෙහෙම වුණානි කියලා ඒ ගැන සතුටක් තියෙනවා සිද්ධිය ගැන. සිද්ධිය අගේස සතුටක් නැති වුණොත් බලේ පාවිච්චි කරපු සිද්ධියකදී ඒක මතක් වෙන්නේම අකමැත්තෙන් අපේ හිත ප්‍රകൃතිය මේක කරන්න අකමැති වෙනවා. ඒකත් හොඳයි ඒ කාරණාවත් ඒක එකතු කරමු. මේක මම මේ කල්පනා කරේ එක එක කාරණා කතා කරනකොට තමයි එක එක දේවල් ඇදෙන්නේ නේද? එහෙටයි මේටයි මේ මාතෘකාව විදිහට කතා කරන්න බෑ ගොඩාක් පැතිරෙනවානේ. ගොඩාක් පැතිවල පැතිරෙනවා. අපි බලමු එක එක කාරණා. ඒතකොට කවුරු හරි මේක අහන කෙනෙකුට හදාගන්න දේවල් ගොඩාක් තියෙවි. පස්සේ. තාම මොනවා හරි කාට හරි කියන්න තියනවද? නෑනේ. අපි එහෙනම් මෙහෙම කරමු. ඊළඟ දවසෙත් අපි මේකේ දෙමාපියන්ගෙන් දරුවන්ට වෙන්න යුතුයකම් වල ඔය පවෙන් වැළැක්වීමයි කුසලයේ යෙදවීම කියන කාරණාවේ එක එක කරුණවලදී කොහොමද දැන්ට කරන අය කරගෙන යන්නේ? තව මොනවද ඒකේ දියුණු කරන්න පුළුවන් දේවල් කියන එක ගැන කතා වෙනවා. එක එක අවස්ථාවලදී. එතකොට අපි තව තව නොයෙක් කරුණු මේකේ සකස් වීමක් සිදු වෙයි. හොඳයි එහෙනම් මේ සියලු කාරණා නිහී ජීවිතයක් ගත කරන ඔබ සියලු දෙනාටම තමන්ගේ ජීවිතයත් කුසලයෙන් ඉදිරි ඉදිරියට දියුණු කරගෙන දරුවන්ගේ ජීවිතවලත් කුසලයේ උපද්දවලා කුසල් සිත් සකස් කරගෙන සුගත සම්පත් අත්කර ගැනීම පිණිස ධර්මාභෝධය පිණිස හේතුපකාර වේවා කියලා ආශිර්වාද කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි. ඕකා සුබන්දාම් බන්ති මයා කතම් පුඤ්ඤං සාමිනෝ අනුමෝදී සබ්බං සාමිනා කතම් පුඤ්ඤං මහියද්දා සබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකස් කතම් සබ්බං අච්ඡං සම්මුතමේ බන්ති ඕකස් කමාමි බන්ති ඉතියන්ති ඕකස් කමාමි බන්ති සතියන්ති ඕකස් කමාමි බන්ති සමුදේ සාදු සීලියා පෙරේත Awesome.